අපි මේ වෙනකොට සංයුත්ත නිකායේ පළමු පොත් වහන්සේ තුල යක්ඛ සංයුත්තේ දක්වාම තියෙන දේශනා සාකච්ඡා කරන්නට යෙදුනා. ඉතින් මේ දේශනාවල් ඉගෙන ගන්නකොට අපට තේරෙන්නේ තථාගතයන් වහන්සේ පෙන්නපුවේ දහම් පරයයවල තියෙන වටිනාකම. ඒ වගේම නිරන්තරයෙන් අපි මතක් කරන කාරණාවක් තියෙනවා. දේශනාවක් ඉගෙන ගන්නකොට ඒ දේශනාවේ අවස්ථාව හොඳට තේරුම් ගන්න. මොකද මේ අවස්ථාව අනුව තමයි දහම් පරයය තේරුම් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ නිදාණිය මොකද්ද? එතන කොයි වගේ පරිසරයකද මේක දේශනා කරේ? කුමන පිරිසක් කරඹයාද මේ කාරණාව බුදුරණවහන්සේ පැහැදිලි කරේ කියන එක අපි දැනගෙනයි දේශනාවක් දෙන්නේ කරන්නට වනත්. එහෙම වුණොත් තමයි ඒ දේශනාව තුළ බුදුරන් වහන්සේ පෙන්නපු අර්ථය කුමක්ද කියලා වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නොවුනොත් එහෙම අපි අපට හිතන දේවල් පමණක් අර්ථයේ හැටියට යොමු කරගන්න උත්සාහ කරනවා. යක්ක සංයුත්තේ පළවෙනි වග්ගය තමයි ඉන්දක වග්ගය. ඒකේ පළමු සූත්‍රය ඉන්දක සූත්‍රය. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජකූටේ පබ්බතේ ඉන්දකස්ස යක්ඛස්ස භවනේ අතකෝ ඉන්දකෝ යක්ඛෝ යේන භගවා තේන උපසංකම උපසංකමිත්වා භගවන්තං ගාථාය අජ්ජභාසි ආනන්ද ස්වාමීන් වහන්සේ පළමු සංගායනාවදී ඉදිරිපත් කරන මම මෙහිම යහුවේ කියලා ඒ කාලේ බුදුරයන් වහන්සේ වැඩ වාසය කරේ රජගහනුවර ඉන්දක කූට කියන පර්වතයේ ඒ කියන්නේ ඉන්දක කියන යක්ෂයාගේ භවනි බුදුරයන් වහන්සේ බොහෝ වෙලාවට යක්ක කියලා දෙවිවරුන්ටත් අමතනවා යක්ෂුන්ටත් අමතනවා. ඉතින් මේ යක්ඛ කියන ඉන්දකගේ බවනේ තමයි බුදුරණවහන්සේ වැඩ සිටියේ. අතකෝ ඉන්දකෝ යක්ඛෝ යේන භගවා තේන උපසංගමේ උපසංගමිත්වා භගවන්තං ගාතහ අජ්ජභාසිමේ යක්ඛ කියන ඉන්දක කියන යක්ෂයා බුදුරයන් වහන්සේට මෙහිම ගාතාවක් ප්‍රකාශ කරනවා. රූපංගන ජීවಂತಿ වදಂತಿ බුද්ධහ කතං කතං නොයන් වින්දති මං ශරීරං කුතස්ස අට්ටි යක්ක පින්ඩ මේති කතං නොයන් සජ්ජති ගබ්බ රස්මීන්ති යක්ෂයා බුදුරන් වහන්සේගෙන් අහනවා මෙහිම බුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා බුදුරු පැහැදිලි කරනවා මේ රූපයට ජීවයක් නැහැ කියලා. කියන්නේ රූපය කියන්නේ එක යම් කිසි දෙයක් පාදක කරගෙන තියෙන දෙයක් මිසක් රූපයට ජීවයක් නැහැ කියලා පැහැදිලි කරනවා. ඉතින් එහෙමනම් මේ ලැබිච්ච සිරුර නැත්නම් මේ රූපය මේ කය කියන කාරණාව මේ ශරීරය කොහොමද මේක ලැබුණේ? මේ ශරීරයේ තියෙන ඇට, අක්මා ආදී මස් මෙන්න මේ දේවල් ඇති වුණේ කොහොමද? මේක ගර්භාෂයක මව කුසක කොයි විදිහටද මේක සකසුනේ? මේක හටගත්තේ කොහොමද කියලා බුදුරජාන් වහන්සේගෙන් යක්කයා ඉන්දක යක්ෂයා අහනවා. ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා ඒ මව කුසක ඒ කලලේ බැස ගන්න හැටි පටමං කල්ලං හෝති කල්ලං හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසි පේසි නිබ්බත්ති ඝනෝ ඝනා පසාඛා ජයන්ති කේසාලෝම නඛාපිච පළමුවෙන්ම ඇති වෙන්නේ කලලයක්. කලලය ඇති වෙලා ඊළඟට ඒ කලලය හැදෙනවා පොඩි මස් ගුලියක් වගේ. ඒ විදිහට හැදිලා ඒ මස් ගුලිය මස් රැදැල්ලක් වෙලා ඊට පස්සේ තමයි ටික ටික ඒක හයි වෙන්නේ. හයි වෙලා ඒකේ කියන්නේ ශරීර කොටස් වෙන් වෙනවා. වෙන් වෙලා කෙස් ලොම් නියදත් ආදී දේවල් හැදෙනවා. ඒ වගේම තමයි අම්මගේ තියෙන කන බොන කෑමත් එක්කයි මේ මව කුසට පැමිණි ඒ මිනිස්යාගේ යැපීම තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඉන්දක කියන යක්ෂයාට ඒ කාරණාව පැහැදිලි කරනවා. එතකොට ඒ විග්‍රහයේ තියෙන්නේ ඉන්දක යක්ෂයා බුදුරන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට බුදුරන් වහන්සේ අදාළ කාරණාව උත්තර දුන්නා. ඒක තමයි ඒ සූත්‍ර දේශනාවේ ඒ විග්‍රහ කරලා පෙන්වන්නේ. ඊළඟ දේශනාව තමයි සක්ක සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ කාලෙත් ඇද සිටියේ ගිජ්ජකූට පර්වතයේ සක්ක කියන යක්ෂයාගේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරේ සක්ක කියන යක්ෂයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා මෙන්න වගේ ගාතාවක් කියනවා. එතකොට බුදුරන් වහන්සේගෙන් අහන්නේ මෙන්න මේ විදිය දෙයක්. සබ්බ ගන්තං පහේනස් සබ්බ ගත්ත පහේනස්ස විප්පමුත්තස්සතේ සතෝ සමනස්සන සමනං තං සාදු යඤ්ඤ මානානුසතිති මේ සක්ක කියන නැත්නම් යක්ෂයා අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් බුදුරන් වහන්සේගෙන් අහනවා මේ සියලුම ආකාරයේ කෙලෙස් ගැට කියන්නේ කෙලෙස් බන්ධනයන් නැති කරපු ඒ දුකින් මිදුච්ච ශ්‍රමණයන් වහන්සේ කියන්නේ ඔබ වහන්සේ. ඒ කියන්නේ සියලුම කෙලෙස් දුරු කරපු භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ. ඉතින් ඔබ වහන්සේ මේ අනුන්ට මේ විදිහට ධර්මයේ කියන එක අනුකම්ප කියන්නේ සුදුසු නෑ කියනවා. කියන්නේ කෙලෙස් සියල්ලක්ම ඉක්මව ඔබ වහන්සේ මේ අනුන්ට මේක කියන එක අර බන්ධනයක්. නැත්නම් කට්ටිය එකතු වෙන එක. මෙන්න මේක සුදුසු නෑ කියලා සක් සක්ක නම සහිත යක්ෂයා බුදුරණවහන්සේට පැහැදිලි කරනවා. බුදුරණවහන්සේ අවස්ථාවේදී සක්කට කියනවා යේන කේනචි වන්නේන සංවාසේ සක්ක ජායති නතං අරහති සපඤ්ඤෝ මනසානුකම්පිතුං මානසා වේ පසන්නේන යඤ්ඤමානානුසති තේ නතේ හෝති සංයුත්තා සානුකම්පා අනුද්ධයාති බුදුරණවහන්සේ විදියට ඒ අවස්ථාව පැහැදිලි කරනවා එම්බායක්ෂය යම්කිසි කාරණයකින් කියන්නේ යම් කාරණාවක් මුල් කරගෙන ඒ කියන්නේ බුදුරණවහන්සේ ධර්ම දේශනා කරනවා කියන්නේ යම් කාරණාවක් මුල් කරගෙන මේ සංවාසත එකට වාසය කිරීමක් මිත්‍ර වීමක් යම්කිසි අයත් එක්ක බැඳීමක් ඇති වෙනවා නම් අන්න ඒ කාරණාව නම් සුදුසු නැති දෙයක් තමයි. ඒ කියන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුට ඒ වගේ දෙයක් සිදුවෙන එක නම් සුදුසු නෑ තමයි. එහෙම බන්ධනයක් ඇති වෙන එක. ඊළඟට බුදුරණවහන්සේ දැහැසිරි කරනවා. නමුත් යක්ෂය පහන් වූ සිතින් යුක්තව ප්‍රසන්න වූ සිතින් යුක්තව අනුන්ට උපකාර බවින් යුක්තව අනුශාසනා කරනවා නම් යමෙක් ඒ විදිහට කරන තැනදී ඔහුගේ බැඳීමක් ඇති වෙන්නේ නැහැ අනුකම්පාවයි කරුණාවයි විතරයි තියෙන්නේ කියනවා. ඒතර බුදුරන් වහන්සේට සක්ක චෝදනා කරේ පැහැදිලි කරේ සියලු බන්ධනයකින් නිදහස් වෙච්ච තැනදී මේ පිරිස එකතු වෙලා මේ බන්ධනයක් ඇති වෙන එක ඔබට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඒක ඇත්ත යම්කිසි විදිහකින් පිරිසක් එක්ක එකතු වෙලා මිතු දහමක් ඇති වෙලා එකට එකතු වී වාසය කිරීමක් බන්ධනයක් ඇති වෙනවා නම් මේ ප්‍රඥාව සහිත අයට ඒක සුසුසු නැති දෙයක් තමයි. නමුත් අනුකම්පාවෙන් යුක්තව අනුශාසනා කරනවා නම් යමෙක් අන්න ඒක බන්ධනයක් නෙමෙයි අනුකම්පාවයි කරුණාවයි තියෙන්නේ කියනවා. ඊළඟ සූත්‍රයේ සුචිලෝම සූත්‍රය භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කරා මේ සුචිලෝම යක්ෂයාගේ බවනි. සුචිලෝම යක්ෂයාගේ ටංකිත මඤ්ඤ කියන අන්නේ භවනේ වැඩ වාසය කරා. එහෙම වැඩ වාසය කරන අවස්ථාවේදී මේ කර කියන යක්ෂයත් සුචිලෝම යක්ෂයත් භාග්‍යතුන් වහන්සේ සමීපයෙන් ගමන් කරා. එතකොට යක්ෂ භවන කියලා කියන අදටත් අපි අහලා තියෙනවා මේ පළාත් වල යක්ෂෝ ඉන්නවා දෙවිවරු ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඒ අය අධිග්‍රහිතව හිටපු තැන්. ඒ ඒ කෙනා අධිග්‍රහිත හිටපු තැන්. එතකොට ඒ කෙනා අධිග්‍රහිත හිටපු තැන්වල බුදුරණවහන්සේ මේ වාසය කළා තියෙනවා. ඒ නිසා තමයි මේ යක්ෂයෝ ඒ තැන් වලින් යනකොට බුදුරණවහන්සේව දකින්නේ. ඉතින් මේ කර කියන යක්ෂයාත් සුචිලෝම කියන යක්ෂයාත් බුදුරණවහන්සේ සමීපෙන් යනකොට මේ කර කියන යක්ෂයා සුචිලෝම යක්ෂයාට මෙන්න මෙහෙම අමතනවා. මොකද්ද කියන්නේ? කර යක්ෂයා කියන සුචිලෝමට ඒසා සමනෝති අන්න ශ්‍රමණේ. එයි මෙන්න ශ්‍රමණයෙක් ඉන්නවා කියලා කියනවා. ඊළඟට සුචිලෝම කියන තේන සමනෝ සමනකෝ යේසු මේ ශ්‍රමණේද්ද ශ්‍රමණ ස්වરૂපකේද්ද කියලා කියනවා. ඇත්තරම් මේ ශ්‍රමණේද්ද නැත්නම් ශ්‍රමණ භවින් ඉන ස්වરૂපකේද්ද කියලා මේ සුචිලෝම කිව්වට පස්සේ මෙන්න මේ සුචිලෝම භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට හේතු වෙන්න ගත්තා. ඒ කියන්නේ මේ කවුද කියලා බලන්න ඇඟ හේතු කරා. අතකෝ සුචිලෝ මියක්කෝ යේන භගවා තේන ප්‍රසංග ප්‍රසංවිත්ත භගවත කායං උපනාමේති. උපනාමේසි. අතකෝ භගවා කායං අපනාමේසි. භාග්‍යවතුන් වහන්සේ කය අයින් කරගත්තා. ඊළඟට සුචිලෝ මහා භාග්‍යවතුන් වහන්සේගෙන් අතකෝ සුචිලෝ මියක්කෝ භගවන්තං ඊතදවෝච. බාහිසති මං සමනොයි. ශ්‍රමණේ ඔබ මට බයයිද කියලා අහනවා. කය අයින් කරගත්තට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නකහන්තං ආවසෝ බයාමි. මම ඔබට බය නැහැ. ආපෙච්චතේ සම්පස්සෝ පාපකෝටි. නමුත් ඔය ස්පර්ශය හරි පවිතුයි දුක්සහගතයි. කටුකයි ඒකයි අයින් කරගත්තේ. දැන් සුචිලෝම භාග්‍යතුන් වහන්සේට කියනවා පඤ්ඤන්තං සමන පුච්චිසාම ශ්‍රමණේ මන් නුඹෙන්දන් ප්‍රශ්නයක් අහනවා. සචේ මේ ශ්‍රමණ න බ්‍යා බ්‍යාකරිස්ස සීසි ඔබට බැල්ලාවත් ඔය ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණොත් චිත්තං වාතේ කිපිසාමි ඔබේ සිත මං වික්ෂිප්ත කරනවා. හදයන් වාතේ හදය පලනවා. ඊළඟට හකුල් දෙකෙන් අල්ලලා විසික් කළා දානවා. බලන්න අමනුෂ්‍යයන්ට කරන්න පුළුවන් හැකියාව මේ බුදුරන් වහන්සේට කියන්නේ. ඉතින් එහෙනම් එහෙම බුදුරජාන් වහන්සේට කිවිමේ හැකියාවක් තියෙන තැනදී අසුර ග්‍රහණයක් නැත්නම් අමනුෂ්‍ය ග්‍රහණයක් ඇති වෙච්ච අවස්ථාවකදී මිනිසයන්ට කුමන සිතක් සිදු වෙයිද? ඉතින් ඒ කාරණා අපි කලින් මම හිතන්නේ අංගුත්තර නිකාය සූත්‍ර විවරණයකදී කතා කරා මිනිස්සු අධාර්මිකය වෙන්න අධාර්මික වෙන්න සිදුවෙන දෙයක් තමයි යක්කු ලං වෙනවා මිනිස්සු ලං වෙනවා එතකොට මිනිස්සු දුෂ්ට වෙනවා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට කරදර ප්‍රශ්න වැඩි. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදලා මේ යක්ෂයා සුචිලෝ මෙහෙම ඇවිදලා ප්‍රකාශ කරනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා මේ සුචිලෝමට නකාහන්තං ආවසෝ පස්සම් සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය හදේ මනුස්සාය යෝ මේ චිත්තං වා කිපේයං හදයං වා ඵලේයං පාදේසව ගහෙත්වා පාර ගංගායන් කිපේයං අපිචත්වං ආවසෝ පුච්චි යදා යදා කංකසීති බුදුරණවහන්සේ දේශනා කරනවා ඇවත් යක්ෂය මේ දෙවියන් මරුන් බමුන් සහිත මේ ලෝකයේ සත්ත්ව ප්‍රජාවේ කිසි කෙනෙක් මම දකින්නේ නැහැ කියනවා මගේ සිත වික්ෂිප්ත කරන්න පුළුවන් සහ මගේ හදවත විනාශ කරන්න පුළුවන් මාව උස්සලා වෙන ඈතකට විසික් කරන්න පුළුවන් කිසි කෙනෙක් මම දකින්නේ නැහැ කියනවා නමුත් ඔබ ඔබේ සැක සංකා ওই ප්‍රශ්නේ මගෙන් අහන්න කියනවා. නමුත් ඔය ඔය විදිය කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කවුරුත් නැහැ කියනවා. අතකෝ සුචිලෝමෝ යක්ඛෝ භගවන්තං ගාතයජ්‍ය භාසය අන්න භාග්‍යතුන් වහන්සේගේ සුචිලෝම යක්ෂයා මේ ප්‍රශ්නේ අහනවා. රාගෝච්ච දෝසෝච්ච කුතෝ නිදානං අරති රති ලෝම හංසෝ කුතෝජා. කුතෝ සමුත් සමුත්හාය මනෝ විතක්කා කුමාරකා දංක මිවස්සජ්ජන්ති ඉති මේ සුචිරව මහනවා මේ රාගයත් ద్వේෂයත් මොකද්ද නිදාණිය අහනවා රාගයටත් ද්වේෂයට අරතිය කියන්නේ කුසල් ධර්මයන්ගේ නැත්තම් මේ කම්මැලිකමත් එක්ක ඇති වෙන දෙයක් අරතිය අරතියත් රතිය කියන්නේ ඇලීම ඒ වගේම ලොමු සහ ගන්න බයටත් හේතුව මොකද්ද කියලා අහනවා කුතෝ සමුත්ථය මනෝවිතක්ක මේ මනස යට ගන්න විතර්කවලට හේතුව මොකද්ද කියලා අහනවා ඒ වගේම මේ යම්කිසි පුංචි ළමයෙක් කපුටෙක් අල්ලගෙන නූල් වලින් කකුල් දෙක ගැට ගහලා අතහැරියා අතහැරලා දානවා වගේ මෙන්න මේ වගේ මේ මනෝ විතරකේ මුල. ඒ කියන්නේ අතහැරියට පස්සෙ යනෝ ඉබාගාති. නමුත් මුලක් තියෙනවා. අර අල්ලගත්ත දේ. අන්න ඒ වගේ මේ මුල මොකද්ද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් සුචිලෝම යක්ෂයා අහනවා. ලස්සන දහම් කාරණාවක් මෙතන පැහැදිලි කරනවා බුදුරන් වහන්සේ. රාගෝච දෝසෝච ඊතෝ නිදානං අරති රති ලෝම හංසෝ ඊතෝජා හිතෝ සමුට්ඨාය මනෝ විතක්කා කුමාරකා ධංක මිවොස්සජ්ජಂತಿ අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා රාගයයි ද්වේෂයටයි නිදානි මෙයයි මෙයයි නිදානි අරති රති ලෝමහංසිතෝජ්ජ අරතිය රතිය අරතිය කුසල ධර්මයන්ගේ නොවැල්ම ඇලීම ඒ වගේම බය කියන එකත් මෙයින්මයි හටගත්තේ ඊතෝ සමුට්ඨාය මනෝවිතක්කා මනෝවිතර කටගත්තෙත් මෙයින්මයි අර කුමාරයා කපුටා ඔය කකුල් වලින් බැඳලා අතහැරියා වගේ මේන්මයි කියනවා. එච්චරයි බුදුරණවහන්සේ කියන්නේ. එතකොට එතන ලස්සන කරුණු ටිකක් ඉස්මතු වෙනවා. මොකද ඊළඟ ගාථාවෙන් එක ටිකක් තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ රාග ద్వේෂයටත් අරති රතිය ලෝමහංසයටත් මනෝ විතරකයටත් හේතුව මෙයයි කියනවා. මෙයින් කියන හට ගන්න. එතකොට මෙයින් කියනකොට කුළු ගන්නලා පෙන්වා දීලා තියෙනවා ප්‍රත්‍යুৎපන්න බවක් වර්තමාන න්‍යායක්. මෙයින් කියනකොට මෙය කියලා විග්‍රහ කරන්නේ පත්‍යුප්පන්න බවකට. ඒකයි බුදුරන් වහන්සේගේ පෙන්නපු දහම් පරයය සම්පූර්ණයෙන් තියෙන ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ පත්‍යුප්පන්න බවකට. එහෙනම් හැම දෙයකම බුදුරන් වහන්සේ පෙන්වන්නේ එවැනි දහමක්. ප්‍රායෝගික කියන්නේ ක්‍රියාකාරීත්වයක් එක්ක ප්‍රත්‍යක්ෂ කියන්නේ අත්‍යදින ප්‍රත්‍යুৎপন্ন කියන්නේ වර්තමානයේ තුල මෙවැනි දහමක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කල්පනා කර කර නිරුද්ධ වෙච්ච දෙයක් හෝ නොපැමිණිච්ච අනාගතයක් හෝ කල්පනා කර කර ඉන්න දෙයක් නෙවෙයි උපකල්පන මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි. සෙනෙහජාත සම්භූතා නිග්‍රෝධස්සේව කන්දජා පුතුව විසත්තා කාමේසු මාළුවා විතාවනි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ස්නේහජා අත්ත සම්භූතා මේ තෘෂ්ණාවෙන් කියනවා මේ අත්ත භාවය හටගත්තේ. ඔන්න මේ අත්ත සම්බු තමා කියලා මේ මේ මේ මම කියන මෙන්න මේ කාරණාව මේ තමා කියන මේ කාරණාව හටගත්තේ තෘෂ්ණාව හේතු කරගෙන කියලා කියනවා. ඊළඟට දැන් මෙතන අත්ත සම්භූතය කියන දැන් මේකේ රාග, දේශ ඊළඟට රති අරති බය මනෝවිතර්ක මේ හැම එකක්ම මා තුල තියෙන දෙයක්. මා තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය. මට තමයි රාගය, මටයි දේශය, මටයි අරතිය, මටයි රතිය, මටයි බය, මටයි මනෝවිතර්ක හටගන්නේ. එතකොට මේ හැම දෙයකටම නිදානේ මෙයයි කියව. මෙයයි නිදානේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරා මේ සිනේහජා ආසාවෙන් කියනවා මේ මම කියන කාරණාව හම්බ වුණේ අත්ත සම්භූතා. මේ මම කියන කාරණාව හම්බ වුණේ ආසාවෙන් කියනවා. එතකොට එතන පැහැදිලි වෙනවා කලින් ගාථාවේ විග්‍රහයත් එක්ක මේන් හටගත්තේ රාගයයි ద్వේෂයයි රතියයි අරතියයි බයයි ඒ වගේ මනෝවිතරේ හටගත්තේ මේන් කියනවා. එතකොට මේන් කියන කාරණාව පැහැදිලි නම් මෙතන මේ තණ්හාවෙන් මම අටගත්තා කියලා. අත සම්භූතය මම කියන පැන හට ගැනීම සිදු වුණේ තණ්හාවෙන් කියනවා. එතකොට එහෙනම් ඒ දැන් ප්‍රත්‍යක්ෂ බව තියෙන්නේ දැන් Tamanට ගෝචරත්වයේ තියෙන්නේ මම කියන කාරණාව. මම කියන ප්‍රත්‍යක්ෂය මම කියන ගෝචරාව පාදකත්වයෙන් තමයි රාග ద్వේෂ රති අරති බය මනෝ විතරකේ තියෙන්නේ. එතකොට මේ මම කියන බාධකත්වයේ මත පාදක වී තමයි එරින්ම තමයි හට අරගෙන තියෙන්නේ. රාග ద్వේෂ සහ රති අරති ලෝමහංශ බයට ඇති ගැනීම සහ මනෝ විතරක කියන එක. එහෙනම් මමත්වය හට ගැනීමමයි ඒ එයින් කියලා මෙයින් කියලා කුළු ගන්නලා පෙන්වන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට හටගත්තා හරියට මේ ඒක දැන් සිදු වෙන්නේ නුග රුකක් හැදුනහම මේකේ අතුපතර විහිදෙනවා වගේ හැදෙන්නේ නුග ගහක් අතුපතර විහිදෙනවා මෙන්න මේ විදිහට අතුපතර විහිදලා ගිහිල්ලා මොකද වෙන්නේ වනාන්තරයේ තියෙන ගස් විලා ගන්නවා වෙලාගෙන ගස් විනාශ කරනවා හරියට මාළුවා වැලක් වගේ මෙන්න මේ විදිහට කියනවා මේන් හටගත් දේ කාමය මුල් කරගෙන විතරකයේ ඔස්සේ අර සියල්ලම විනාශ එතකොට අන්න මේ අත්ත් සම්භූතයත් එක්ක ඔන්න මේ කියන එක. දැන් එහෙනම් මේ මේ බව මම ඇති බව හම්බ වීම. ඒ හම්බ වෙච්ච තැන මෙතන ලොකු දහම් පරයයක් නේ පැහැදිලි කරන්නේ. මොකද මේ බුදුරන් වහන්සේ යහම්පු කාරණාව එක විග්‍රහ කරන දේ. යේනං න පජානන්ති යතෝ නිදානං තේ නං විනෝදේති සුනිහි යක්ඛ තේ දුතරං ඕග ඉමන් තරන්ති අතින්න පුබ්බං අපුනබ්බව ආයති. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තේනං නප්පජාන තේනං පජානන්ති අතෝ නිදාන. යක්ෂය යම් කිසි කෙනෙක් ඔන්නෝය නිදානේ මනාව අවබෝධ කරානම්. ඔන්නෝය නිදානේ ওই කාරණා ওই හටගන්න තැන හරියටම අවබෝධ කරානම් මොකද වෙන්නේ? තේ නං විනෝදෙන් තිසුණා අන්න යා මොකද කරන්නේ ඒක දුරු කරනවා. හරියටම අවබෝධ කරගත්තා නම් ඒ හට ගන්න ආකාරය කොහොමද කියලා අන්න ඒක ඔහු දුරු කරනවා. හැබැයි දුතරං ඕගයි මන්තරන්ති යෝග මේක දුරු කරන මේ ඕගය දුරු කරන එක හරිම දුෂ්කරයි. ලේසි එකක් නෙමෙයි. අපි හිතුවට දුරු කරනවා කියලා ඒක දුරු කිරීම හරිම අමාරු දෙයක්. නමුත් මෙන්න මේ අමාරු දේ ඔහු දුරු කරලා අතින්න පුබ්බන් නැවත පුනර්භවයක් අන්න ඉපදීමට ඔහු යන්නේ නැහැ. අන්න ඒ සැඩ පහරින් ඈතර වෙනවා. අමාරු වූ දෙයින් ඈතර වෙනවා. එතකොට එහෙනම් මේ සූත්‍රය තුළදී අපට මේ කරුණු ගොඩාක් ගන්න තියෙනවා. ඒ තමයි දැන් මේකෙදි හැම එකටම නිදානයක් ඉල්ලුවා මේ සුචිලෝම. ඒතකොට අපි දන්නවා මම හිතන්නේ පසු කාලේන විග්‍රහවලදී සුචිලෝම සෝතාපන්න බව මම හිතන්නේ කුළු ගන්නනවා. ඒතකොට සුචිලෝමගෙන් අහනවා රුචිලෝම අහන්න ප්‍රශ්නෙටයි මේ බුදුරජාණන් උත්තර දෙන්නේ. එතකොට රුචිලෝම අහන්නේ රාග ద్వේෂ අරති රති බය තැති ගැනීම මනෝ විතරක වලට හේතුව මොකද්ද කියලා. බුදුරණවහන්සේ දෙන උත්තරේදී පැහැදිලි වෙන්නට ඕන ඒක. හැබැයි ඒක පැහැදිලි නුවරට. දැන් එකපාරට උත්තරයක් දෙන්නේ නැහැ. අපිට හිතෙනවා එකපාරට උත්තරයක් දෙන්නට ඕනේ කියලා. මුලින්ම ගාථාවෙන් පැහැදිලි කරනවා මෙයයි හේතුව. ඊතෝ නිදාන. ඊතෝ ජමෙයිනුයි හටගත්තේ. ඊළඟට මෙය කියන කාරණාව අපි මෙය කියලා කතා කරන්නෙම රාග ద్వේස කියන දැන් ප්‍රත්‍යুৎපන්නේ රාගත් බව දේශ බව ඊට පස්සේ ප්‍රත්‍යুৎපන්නවම බායත් ඇති ගැනීම මනෝවිතරකේ ප්‍රත්‍යুৎපන්න බව හටගatti ප්‍රත්‍යুৎපන්න බව හටගත්තේ මෙය කියලා මේන් හටගත්තේ කියනවා එහෙනම් මේ මෙය කියන එක අන්න පැහැදිලි කරලා තියෙනවා මේ ආසාවෙනුයි අත්භව සම්භූතේ හටගatti මම කියන එක ආසාවෙන් හටගත්තා මෙන්න මේන් හට අරගෙන තමයි අර නුගය පැලේ ඈතට විහිදිලා අතුරුපතර ගිහිල්ලා විනාශ කරනවා වගේ සම්පූර්ණයෙන් මේක මේ විනාශ මේ මේ පැතිරලා යන්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. හැබැයි මේ නිදානිය හොයාගන්න එක ලේසි නෑ අමාරුයි. හැබැයි යම් කිසි කෙනෙක් හොයාගත්තා නම් එයා ඒක දුරු කරනවා. මෙන්න මේ යෝගයේ තරණය කිරීම අමාරුයි. නමුත් ඒක තරණය කළා ඉපදීම නැති කරනවා. එහෙනම් මෙතනදී බුදුරණවහන්සේගේ ධර්මයට සම්පූර්ණයෙන් ගැලපෙන තව විග්‍රහය තමයි අපි කලින් කතා කරා බුදුරණවහන්සේ දෙවි කෙනෙක් බුදුරණවහන්සේගෙන් ඇදලා අහනවා හිස ගිනිගත්ත කෙනෙක් ගිනි නිවන්න මහන්සි ගන්නවට වඩා වේගයෙන් කාමරාගය දුරු කරන්න ඕනේ නේද කියලා බුදුරණවහන්සේ දෙන උත්තරේ ඒක නෙමෙයි. හිස ගිනිගත්ත කෙනෙක් ගිනි නිවන්න මහන්සි ගන්නවට ඔය කියන්නේ ජරා මරණයෙන් පීඩිත වෙච්ච සත්වයෝ ඒක නැති ඒ එයා කළ යුතු කාරණාව බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වය කියන පදනම. මේක තමයි ප්‍රශ්නේ. එතන මේ මේ සුචිලෝමට බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වන්නේ ඔන්න ඔය ඔන්න ඔය ඔය මූලාරම්භය. මේ මමත්වයේ කියන මූලාරම්භේ ප්‍රතිඋපන්න වශයෙන් ඔන්න ඕක අල්ලගන්න අමාරු වෙච්ච නිසා අපි මොකද කරන්නේ? අපි හිත හිතා අපි මේක දුරු කරන්න ගන්නවා. නමුත් ඊතෝජා කියන එක හේතුව කියන කාරණාව එහෙමමයි. මමත්වයේ කියන කාරණාව එහෙමමයි. හේතුව එහෙමම නම් ඵලය නැති වෙන්නේ නැහැ. తాවකාලික වැසීමක් විතරයි වෙන්නේ. එතකොට මේක අමාරු බව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එච්චරට අමාරුයි. මොකද එච්චරටම අපට වෙන ප්‍රඥාව උදා වෙනත මේකට කරන්න වෙන පිළියමක් නැහැ. ප්‍රඥාව උදා වෙන්නට මොන කරන්නේ. එහෙනම් මෙන්න මේ ඊතෝජ්‍ය බව මේ අත්ත් භාවය මෙන්න මේන් මේ හටගත් බව තේරුම් ගන්න යමු වෙන්න ඕනේ. අද අපි තණ්හාව කතා කරනකොට අපි හැම වෙලෙම කතා කරන තණ්හාවේදී අපිට ගෝචරත්වයේ තියෙන මම තණ්හා කරන දෙයක් සම්බන්ධයෙන් පමණයි. මම තණ්හා කරනවා කියන කාරණාව කාම සංකල්පයක් එක්ක විතරයි යන්නේ. මොකද මම තණ්හා කරනවා කියන තැනදීම තියෙන්නේ තණ්හාවට මම හේතු වෙලා තියෙනවා. මමනේ කරන්නේ මම ඉඳලා තණ්හා කරන්නේ. නමුත් බුදුරණවහන්සේ පෙන්වන්නේ මමත්වයට පාදකත්වයේ තණ්හාව තියෙනවා. මමත්වයට අත්භාවයට තණ්හාව පාදකත්වයේ. තණ්හාවෙන් අත්භාවය කරනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ මම ඉඳලා තණ්හා කරනවා කියන එක නෙමෙයි. මමත්වයට පාදකත්වය. ඔන්න ආසාව. එහෙනම් එතන ආසාව විග්‍රහ කරන මේ හේතුඵල න්‍යායත් එක්ක හොයන්නට එනවා. ඉතින් මෙතන ලොකු ගැඹුරු විග්‍රහයක් බුදුරණවහන්සේ මේ සුචිලෝමට පැහැදිලි කරා. ඊළඟ සූත්‍රය මණිබද්දක සූත්‍රය භාග්‍යතුන් වහන්සේ මණිබද්ද මගධ රටේ වාසය කරනකොට මණිබද්දක කියන යක්ෂයාගේ භවනේ වාසය කරේ මණිබද්දක යක්ෂයා බුදුරන් වහන්සේ ළඟට ඇවිදිලා මෙහෙම ගාථාවක් කියනවා සතිමතෝ සදා බද්දං සතිමා සුකමේදති සතිමතෝ සතිමතෝ සුච්චේ සෙය්‍යෝ වේරාච පරිමුච්ඡති බුදුරන් වහන්සේට ඇවිදලා මේ මණිබද්ද කියනවා මේ සිහියෙන් වාසය කර සිහි හැම හැම වික්‍රම සිහියෙන් ඉන්න තැනදී සිහිය සිහියෙන් ඉඳීම යහපතක්මයි සිහියෙන් ඉඳීම සුවගින දෙයක්මයි ඒ සිහියෙන් ඉඳීම ශ්‍රේෂ්ඨ දෙයක්මයි අන්නේ කෙනා වෛරයෙන් මිදෙනවා කියනවා වෛරය දුරු කරනවා කියනවා මේ මේ මණිබද්දක කියන යක්ෂයා කියන්නේ එතකොට මෙතන සිහියක් කතා කරන්නේ හතිපත් හතර හතිපට්ඨානියක් නෙමෙයි ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සතියමතෝ සදා බද්දං මේ සිහියෙන් හැමදාම වාසය කිරීම යහපත් දෙයක්. සතියමතෝ සුඛමේදති සිහියෙන් ඉදීම සැපයගෙන දෙන දෙයක්. සතියමතෝ සුවේස් ඒ සිහියෙන් ඉදීම ශ්‍රේෂ්ඨත්වයේ කරා යොමු වෙන දෙයක්. වේරාණ පරිමුච්චිතේ නමුත් වෛරය සංසිඳෙන්නේ නැහැ. සිහියෙන් හිටියේ පමණින් වෛරය සංසිඳෙන්නේ එතකොට එහෙනම් බලන්න අපි සිහිය මොකද සිහිය කියන කාරණාව සහ වෛරය සංසිඳනවා කියන එක දෙකක්. සිහියෙන් ඉඳීමේදී අපිට නොකර ඉන්න පුළුවන්. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවෙන්නේ යස සබ්බ වහෝ රත්තං අහිංසාය රතෝ මනෝ මෙත්තායසෝ සබ්බ බුහතේසු වේරං තස්ස න කේනචි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් දිවා රාත්‍රියේ දෙකෙහිම අවිහිංසාවේ ඇලිලා අන්නේ කෙනා මේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් යුක්තව වාසය කරනවා නම් අන්න ඒ කෙනාට වෛරයක් හටගන්නේ නැහැ කියලා. එහෙනම් වෛරයේ සංසිඳින කාරණාව මෛත්‍රිය. ඊළඟ සූත්‍රයේ සානු කියන සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරේ ජේතවනාරාමේ තේනකෝපන සමයේන අඤ්ඤතරිස උපාසිකා සානුනා පුත්තෝ යක්ඛෝ ගහිනෝ හෝති අතකෝසා උපාසිකා පරිදේවනා තායන් වේලායන් ගාතං අබාසි මේ සානු කියන උපාසිකාගේ සානු කියන පුත්‍රයා යක්ෂයව අරගෙන ඒ වෙලාවේ උපාසිකාව මෙන්න මේ වගේ දුක් ගැනවිල්ල පරිදේවයකින් කියනවා. දැන් එතකොට මෙතනදී මේ යක්ෂයව අරගෙන කියනකොට මොකද්ද මේක කියවෙන්නේ කියන කාරණාව මේක ඇතුළෙන්ම අපට ගන්න පුළුවන්. යක්ෂයෙක් ග්‍රහණය කරගත්තා කියනකොට අපටත් සමහරවල් ප්‍රත්‍යක්ෂව හම්බුනා නේද අමුස්‍යව හිටියා කියලා. එයාට විකෘතියක් නේ තියෙන්නේ. අන්න යක්ෂයා ග්‍රහණය කරගෙන. ඒක මේ ගාථාව තුළින් හොඳට හම්බ වෙනා ඒ විග්‍රහය. එතකොට යක්ෂයා අමනුෂ්‍ය අරගෙන. ඒ කියන්නේ එයාගේ ග්‍රහණය යට තියෙන්නේ. එතකොට බලන්න මේ මේ සිද්ධි ඒ කාලේ දනම සිදුවෙන සිදුවීම් මිනිස්යාගේ තියෙන අඥානකමත් එක්ක. මේ උපාසිකාව කියනවා චතුත් දිසං පඤ්ඤ දසං යෝච්ච පක්ඛස් අට්ඨමි පටිහාර යක්ක පඤ්ඤ අට්ටංග සුසමාගතං උපෝසතං උපවසಂತಿ බ්‍රහ්මචර්යං චරಂತಿ යේ මේ සානුගේ අම්මා නැත්තම් මේ උපාසිකාව කියන මම 15කට 32කට අඩ මාසයට සඳ නැගින කාලෙ සඳ නැති කාලෙට ඒ කියන්නේ හතර පොයටම අෂ්ටාංග පෝෂිත සමාදන් වෙනවා. මම බ්‍රහ්මචාරීව ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට බ්‍රහ්මචාරීව ඉන්න අයත් එක සෙල්ලම් කරන්න යන්න එපා. බ්‍රහ්මචාරීව ඉන්න අයත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. ඒ කියන්නේ පුතාගෙන කියන්නේ. ඒ කියන්නේ යා හිතන්නේ ඒ පුත්‍රයා බොහෝ වෙලාවට මේ විදිහට ජීවත් වෙන කෙනෙක්. ඉතින් එයාත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා කියනවා. යම් කිසි විදිහට එහෙම සෙල්ලම් කරන්න ගියොත් අන්නේ කෙනාට අයහපතක් වෙන්නේ කියලා මේ රහතන් වහන්සේලාගෙන් මං අහලා තියෙනවා කියලා මේ යක්ෂයාට ඒ අම්මා කියනවා. ඊළඟට යක්ෂයා කියනවා චාතුදිසං පංචදසින් අර විදිහටම කියනවා යම් කිසි කෙනෙක් උදුස්සක 15ක අඩ මාසයේ සඳ නැගින කාලේ මේ විදිහට සතර පොයට බඹසර රකින්නවනම් අන්නේ අයත් එක සෙල්ලම් යක්කු සෙල්ලම් කරන එක හොඳ නෑ වැරදි ඒක යාට ගොඩාක් මේ ප්‍රශ්නයක් වෙන බව ඒකත් ඇත්ත මෙන්න මේ කාරණාව මේ යක්ෂයාගේ වචනේ නැගිටට පස්සේ සානුට කියන්න කියනවා. එතකොට එතනින් ඔන්න ගම්මේ වෙනවා ග්‍රහණය කරගත්ත සානු නැගිටට පස්සේ කියන්න කියන්නේ දැන් එයාත් එක සෙල්ලම් කරනවා කියලානේ කියන්නේ. එහෙනම් අන්න විකෘතියක් වෙලා. දැන් අද අපට පේන විදිහටම ඒ දරුවව යක්ෂයෙක් ග්‍රහණයට අමනුෂ්‍යයෙක් ග්‍රහණයට ලක් කියලා. ඒකයි නැගිට්ටාම කියන්න කියන්නේ. ඒ කියන්නේ එතකන් ඉන්නේ ඒ යක්ෂයාගේ ග්‍රහණය යටතේ. ඒ විදිහට කියන්න කියනවා. ඊළඟට කියන්න කියනවා ඕක පව් කරන්න එපා කියනවා කිසි විදියකින් එලෙපිට හරි හැංගිලා හරි මා කාසි පාපකං කම්මං ආචින් වාය දිවාරහෝ යං කියන පාපකං කම්මං කරිස්සසි කරෝසිවා නතේ දුක්ඛං පමු පමුත්තේ යති උප උපච්ඡාපි පලායති බුදු මේ යක්ෂයා කියනවා ඒ අම්මට මේ විදිහට කියන්න ඒ වගේම කියන්න එලි පිට හරි හැඟ වෙලා හරි පව් කරන්න එපා යම් කිසි කෙනෙක් පව් කළොත් එහෙම අන්න ඒ කෙනාට කොහෙන් හැංගිලා හිටියත් අහස කියලා පලා යන්න හැදුවත් ඔහුට ඒකෙන් බේරෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ඔන්න ඕක කියන්න කියනවා. ඊට පස්සේ මේ සානු කියන්නේ දැන් අම්මා අඩාඩාන ඇත්තේ. දැන් යම් කිසි කෙනෙකුට යමනුෂ්‍ය ග්‍රහණයක් නැත්නම් යක්ෂු ආවිසලා ඉද්දි දුකන්නේ තියෙන. ඉතින් අම්මා අඩාඩා ඉන්න ඇති. දැන් කොහොම ඉන්නේ නැද්දි දැන් අර එහෙම යක්ෂයා කියලා ගියා. එතකොට ඒ සානු නැගිට්ටා. සානු නැගිටලා කියනවා මාතං වා අම්මා රෝදಂತಿ යෝ වා ජීවං නදිස්සති ජීවන්තං අමමං පස්සන්ති කස්මා මං අමමා රෝදසීති මේ සානු වම්මට කියනවා අම්මේ කෙනෙක් අඬන්නේ මැරුණාමනේ. නැත්තම් නැත්තම් ජීවත් වෙනවා දකින්න නැත්තම් අඬන්නේ. ඇයි අම්මේ මම ජීවත් වෙලා හොඳට පේද්දිත් නුඹ අඬන්නේ. කියලා අර නැකිට සානු අඬන අම්මා දිහා බල්ලහනවා. ඒ උපාසිකාව කියනවා මතං වා පුත්තං රෝදಂತಿ යෝවා ජීවං නදිස්සති යෝච කාමී වජිත්වාන පුනරාගච්ඡanti ඉද තං වාවි පුත්ත රෝදanti පුනජීවං මාතෝ හිසෝ අන්න ඒ කියන්නේ මේකින් පැහැදිලි වෙනවා මේ සානු කියන එක සිවුරු වැල්ලාපු කෙනෙක් කියලා. සිවුරු වැල්ලා ඇවිල්ලා ගෙදරලා ඉන්නේ කෙනෙක්. මේ අම්මා කියනවා පුතේ යම් කිසි කෙනෙක් මරුණාම අඬනවා. නොදකින එනකොටත් අඬනවා. ඒ වගේම තමයි කාමයන් දුරු කරන්න කියලා පැවිදි වෙලා ආපහු ඇවිදිලා මෙන්න මේ ගිනිගොරට වැටුණාට පස්සෙත් අඬනවා කියලා. එතකොට ඒ කාලේ අම්මලා අඬපු හැටි. අද කාලේ අම්මලා අඬනවා යනකොට සතුටු වෙනවා එනකොට. ඔන්න සමාජයේ වෙනස. එතකොට ඒ කාලේ අම්මලාගෙම හැඟීම තිබුණා දරුවෝ දුකින් නිදහස් වෙනවා නම් හොඳයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට අම්මයි පුතාට කියනවා. එහෙම කියලා පුතාට කියන පුතේ මේ මේ ගිහි ගෙදර කියන්නේ ගිනි ගොඩක්මයි. මේ අලු වලින් වැහිලා තියෙන ආයි ගිනි පූරු මතුවලා එනවා. ඉතින් අන්න එහෙම ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා ඔබ නැවත නිරයට වැටෙන්න යමු වෙන්න එපා. ඒ කියන්නේ අහපව මේ ගිහි ගෙදරට එන්න එපා. අහපව යන්න කියනවා. ඔබට යහපතක්ම වෙන්න ඕනේ. අන්න ඒ ගැන ඒ ඒ ඒ ගැන කාට කියන්නද කියන්නද තියෙන්නේ. මෙන්න මේ බව දැකලා තමයි ඒ අම්මා අඬන්නේ. අර ගිහි ගෙදරට ආව දරුවා ගැන. යම්කිසි කෙනෙක් ගෙදරින් එළියට බඩුවක් දාගත්තා නම් ගින්නක් ඇති වෙනකොට අන්නේ විදිහට ඒක යාට යහපත ගින්නක් ගයක් ගිනි ගන්නකොට බඩු ටිකක් එළියට දාගත්තාම ඒක තමයි යාට උපකාරය තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව ඒ සානුගේ අම්මා සානුට කියනවා. ඉතින් ඒ එච්චරයි තියෙන්නේ කිව්ව ටික ගැන විතරයි පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟ සූත්‍රේ ප්‍රියංකර ප්‍රියංකර සූත්‍රය භාග්‍යතුන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ වැඩ වාසය කරා ජේතවනාරාමේ තේනකෝපන සමේන ආයස්ම අනුරෝධෝ රත්ත්‍යා පච්චු සමියම් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රාත්‍රී කාලයේදී ධර්ම දේශනා කරමින් සිටියේ. ඊටවර ප්‍රියංකර ප්‍රියංකර මාතා, ඒ කියන්නේ ප්‍රියංකර කියන යක්ෂ යක්ෂයෙක්. එයාගේ මාතා යක්ෂිනියක්. ඒතකොට මේ බණ අහණ්ඩයි දිල්ලා. මේ ප්‍රියංකර කියන පුතාගේ ඒ පුතයි, ඒ අම්මයි, ඒ යක්ෂණියයි යක්ෂ පැටියයි බනහණ්ඩ ඇවිදilla. ඒ වෙලේ මෙන්න මේ විදිහට නලවනවා ඒ දරුවා. මා සද්දං කරි ප්‍රියංකර බික්කු ධම්ම පදානි භාසති අපච ධම්ම පදං විජාන විජානියං පටි පටිපජ්ජේම හිතායනෝසියා කියනවා ප්‍රියංකර දරුව ඔබ සද්ද කරන්න එපා අඬන්න එපා මේ භික්ෂුව ධර්ම ධර්මපදයන් දේශනා කරනවා අපිත් මෙන්න මේ ධර්මපදයන් හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගත්තොත් අපටත් ඒක හිත පිණිසම පවතිනවා කියලා ඒ අම්මා යක්ෂ අම්මා යක්ෂ පුතාව නලවනවා. පානේ පානේ සුච්ච සංය සංය මාමේසේ සම්පජාන මුසාතේ භන මාසේ සික්ඛේම සුසීල මත්නෝ අපි මුච්චේ පිසාචයෝනික. දැන් එතකොට මේ අමනුෂ්‍ය జాතියක්. ඒ කියන්නේ පෙරේත කොටස, පිසාචී කොටස. එතකොට දැන් ධර්මය අවබෝධ කරන්න බැරි වුණාට ප්‍රාණීන් කෙරෙහි සංයම වෙලා බොරු කියන එක නැති කරගෙන පිවිතුරු සීලයක් රැකලා අපිත් මේ මේ යෝනියෙන් අත්මිදෙන්නවත් උත්සාහ කරමු කියලා ඒ යක්ෂ යෝනියේ ඉන්නේ අම්මා තමන්ගේ දරුවට කිය කියා නලවනවා ඊළඟ සූත්‍රයේ පුනබ්බ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළේ තේනකොපණ සමයේන භගවා භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරද්දී නිබ්බාන පට සංයුතු ධම් නිවන පිළිබඳව දහම් පරයායක් දේශනා කරමින් හිටියේ තේච බික්ක වට්ටිකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා උචසෝතු ධම්මං සුණාති සම්පූර්ණයෙන් මුළු මේ හිතම ඒකට යොමු කරගෙන ධර්මය අහගෙන හිටියේ අතකෝ පුනබ්බ පුනබ්බසු පුනබ්බසු මාතා යක්ඛනී පුත්තකේවං අන්න ඒ අවස්ථාවේදී මේ පුනබ්බසු කියන යක්ෂයාගේ අම්මා ඒ පුතාව මෙන්න මේ විදිහට නලවනවා. ඒ කියන්නේ ඒ ඒ අම්මත් අර බුදුරයන් වහන්සේගේ ඒ ධර්මයම යහගෙන හිටියේ. මේ මේ විදිහට නලවනවා. මොකද්ද කියන්නේ? තුන්නේ උත්තරිකේ භෝගී තුන්හි භෝගී පුනබ්බසු යවාහං බුද්ධ සෙට්ටස්ස ධම්මං සෝස්මි සත්තුනෝ නිබ්බාණං භගවා ආහ සබ්බ ගන්තා පමෝචනං අතිචේලං අතිචේල් අතිවේලංච මේ හෝති අස්මින් ධම්මේ පියාස පියායන පියා පියෝ ලෝකෝ පියෝ ලෝකේ සකෝ පුත්තෝ පියෝ ලෝකේ සකෝපති තතෝ පියාතරා මයං අස්ස ධම්මස්ස මග්ගනා නහි පුත්තෝ පති ചാපි පියෝ දුක්ඛා පමෝචේ යතහ සද්ධම්ම සවනං දුක්ඛ පමෝචි පාණිනං ලෝකේ දුක්ඛ පරේ තස්මින් ජරා මරණ සංයුතේ ජරා මරණ මොක්ඛාය යන් ධම්මං අபிසම්බුද්ධං තන් ධම්මං සෝත මිච්ඡාමි තුන්නි හෝති පුනබ්බ සූති දැන් එතකොට මේ අම්මත් අර විදිහට බුදුරන් වහන්සේගේ ගුණ කී කියා නලවනවා මොකද්ද කියන්නේ මේ කියනවා නිහඬ වෙන්න මේ පුතාට කියන්නේ නිහඬ වෙන්න පුනබ්බ සුබ්බ නිහඬ වෙන්න මේ බුදුරයන් වහන්සේ නම් මේ ශ්‍රේෂ්ඨ ආනන්ද වහන්සේගේ මේ දහම් පදයක් මම අහගෙනයි ඉන්නේ. ඒ ධර්මය මම අහගෙන ඉන්නේ. ඉතින් මේ සියලුම බන්ධන වලින් නිදහස් වෙන සියලු කෙලෙස් වලින් නිදහස් කරන ඒ අමා නිවන ගැනයි බුදුරයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. අන්නේ ධර්මය අවබෝධ කරගෙන අවබෝධ කරගෙන මගේ හිතේ ඕනකමක් තියෙනවා. ඒ නිසා නිහඬ වෙන්න කියලා මේ යක්ෂ අම්මා යක්ෂ පුතාට කී කියා නලවනවා. ඒතර බලන්න ඒ ප්‍රීතියත් එක්කම හැසිරීම තියෙන්නේ ඒක තමයි. දරුවා නලවන කොටත් ඒ කාරණාවමයි කියවෙන්නේ. ඊළඟට කියනවා මේ ලෝකේ තමන්ගේ පුතා තමයි ප්‍රියමනාපම. තමන්ගේ පුතා ප්‍රියයි මේ ලෝකේ. මේ ලෝකේ තමන්ගේ ස්වාමියාත් ප්‍රියමනාප කෙනෙක්. නමුත් මට නම් මේ ඔක්කොටම වඩා ප්‍රියයි බුදුරණවහන්සේ පෙන්වපු උතුම් ධර්මය. ඒ උතුම් නිවන හැම දෙයකටම වඩා ප්‍රියයි. ඊළඟට කියනවා ප්‍රියමනාප පුතා හෝ ප්‍රියමනාප ස්වාමියා හෝ අපිව දුකින් නිදහස් කරවන්නේ නැහැ. අපට දුකින් නිදහස් වෙන්න උදව් කරන්නේ නැහැ. නිදහස් වීමක් වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ සත්වයන්ව දුකින් නිදහස් කරවන මේ උතුම් ධර්මයට සවන් දීමෙන් නම් පුළුවන්කම ලැබෙනවා ඒ දුකින් නිදහස් වෙන්න. මේ දුකින් පෙළෙන ලෝක සත්වයා මේ දුකට ගැටි වෙලා ඉන්න ලෝක සත්වයා මේ ජරා මරණ වලින් නිදහස් වෙන්නට කල යුතු දේ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න එක. ඒ නිසා පුතේ පුනබ්බසුක පුනබ්බසු පුතේ පුනබ්බසු මේ ධර්මය මං අහන්න කැමතියි. ඔයා නිස්සද්ද වෙන්න කියලා එහෙම කිය කියා දරුවව නලවනවා. පුනබ්බසු කියනවා ඒ අවස්ථාවේදී අම්මි මං කෑ ගහන්නේ මං අඩන්නේ මම මේ උතරා නිස්සද්දයි. මං බණ ටික අහගෙන ඉන්නේ. මේ ධර්මය අහන එක අම්මි සැපයම්ම තමයි කියනවා. අම්මා ධර්මය අම්මා මේ සද්ධර්මය අවබෝධ නොවීම නිසා මේ දුකසේ ජීවත් වෙන්න සිද්ධ වුණේ. අම්මේ මේ ධර්මයේ අවබෝධ නොවීම නිසාමයි දුකසේ ජීවත් වෙන්න සිද්ධ වුණේ. මේ සත්‍ය අවබෝධය කරන ප්‍රඥාව ලබා දෙන අවසාන සිරුර දරාගෙන සිටින මේ උත්තම බුදුරයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා මේ දෙවිමිනිසුන්ට කියලා ඒ යක්ෂ පුතා අම්මට කියනවා. ඒ වගේම අම්මා ඊළඟට කියනවා සාදුකෝ පණ්ඩිතෝ නාම පුත්තෝ ජාතෝ උරේසයෝ පුත්තෝ මේ බුද්ධ සෙට්ටස්ස ධම්මං සුද්ධං පියා පියායති පුනබ්බසු සුඛී හෝහි අජ්ජාහම්මි සමුග්ගත දිට්ඨානි අරිය සච්ඡානි උත්තරාපි සුනන්තු සුනාතු මේති අම්මා කියනවා අපි මේ පුතේ අපි ඉපදිලා මේ ඔබ මේ උරේ වැඩෙන්න අපි මේ විදිහට වැඩෙනවා නුවණැති කෙනෙක් කොයිතරම් කියන්නේ නුවණ නුවණැති කෙනෙක් වීම කොයිතරම් හොඳයිද පුතේ. ඇත්තරම් බුදුරන් වහන්සේගේ මේ ධර්මයේ අහඬ ලැබෙන්න ආසා සද්ධර්මයට අපි කොච්චර ආසයි නේද පුතේ. පුතේ පුනබ්බසු ඔයා සූපත් වෙන්න ඕනේ. ඔයා මේ මේකෙන් ගැලවෙන්නට ඕනේ. ආත්මය ධර්මය අවබෝධ කරගන්නට ඕනේ කියලා මෙන්න මේ විදිහට ඔහොම ධර්මයේ අහන්න කියලා අර අම්මා ඒ විදිහටම ඒතොර ඒ යක්ෂ පුතත් ඒ විදිහටම ඒ අවබෝධ කියන්නේ එයා බොහොමලට අවබෝධ කරගත්ත කෙනෙක් හැටියට තමයි කතා කරන්නේ. මොකද යක්ෂයෝ කියනකොට කොටස් දෙකක් ඉන්නවා. එක්කනේ දේව කොටාසයක් තියෙනවා. අනිත් එක අමනුෂ්‍ය කොටාසයක් තියෙනවා. කලින් කතා කරේ අමනුෂ්‍ය කොටාසයක් එක්ක මොකද සුචිලෝමත් අවබෝධ කර විග්‍රහයක් තියෙනවා. ආලවකත් එහෙම විග්‍රහ කරලා තියෙනවා. ඊළඟ සූත්‍රය සුදත්ත සූත්‍රය. ඔන්න අපි අනාථපිණ්ඩික සිටුතුමාගෙන අහපු කාරණා ටිකක් මේකේ දැනගන්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කාලේ වැඩ වාසකේ රජගහනුවර සීතවනේ කියන්නේ සීතල තියෙන වනාන්තරයක් ඇතුලේ වාසය කරේ. හෝතිකෝපන සමයේන අනාථපිණ්ඩු ගහපති රජගහන් අන්න අනාථපිණ්ඩික ගෘහපති රජගහනුවරට ඒ කාලේ ආවා. එහෙම මොකක් යම් කිසි වැඩ කටයුත්තකට ව්‍යාපාරිකයෙක්නේ ව්‍යාපාර කටයුත්තකට ආවා. අස්වසිකෝ අනාථපිණ්ඩිකෝ ගහපති බුද්ධෝ කියලා ලෝකයේ උප්පන්නෝ. එයාට අහන්න ලැබුණා මේ බුදු කෙනෙක් ලෝකේ ඉපදලා ඉන්නවා කියලා. තාවදේව පන භගවන්තන් දස්සනාය උපසංගම අන්න ඒ වෙලාවේ හිතෙනවා අනාථ පිණ්ඩිකට අනේ මට බුදුරන් වහන්සේ දකින්න යන්න ඕන කියලා. අතකෝ අනාථ පිණ්ඩිකස ගහපචු එතත හොසි. ඒ වගේම අනාථ පිණ්ඩිකට මෙහෙම හිතෙනවා. අකාලෝකෝ අජ්ජ භගවන්ත දස්සනාය උපසංගමතු. මේ දැන් කාලේ අද දවසේ කාලේ නෙමෙයි බුදුරන් වහන්සේ දකින්න යන්නේ. මොකද දැන් හවස් වෙලා. සේව දානාහං කාලේන භගවන්තන් දස්සනාය උපසංගමං මම එත දවසේ බුදුරන් වහන්සේ දකින්න යනවා. බුද්ධ බුද්ධ ගතාය සතියා බුදුරන් වහන්සේ ගැන සිහියෙන් යුක්තව නිපච්චි රතියා නිදාගත්තා. දැන් මොකටද නිදාගත්තේ? හෙට උදේම බුදුරන් වහන්සේ දකින්න යන්නේ. බලන්න මේ බුදුරණවහන්සේ ගැන තියෙන පැහැදීමේ සුන්දරත්වය. මේ ඇත්ත කතා මේ සුරංගනා කතා නෙමෙයි. බුදුරණවහන්සේ තුළ ඇතිවෙච්ච පැහැදී මුල් කරන් ඇතිවෙච්ච කතා. සෝදං තික්ඛන්ත උට්ටාසි පහතත්ති මඤ්ඤමානෝ මේ රාත්‍රියේ කීප සැරයක්ම නැගිටිනවා මේ දැන් එළිය වෙලා ඇති කියලා. දැන් එළිය වෙලා ඇති කියලා. දැන් මොකටද මේ? උදේ පාන්දර බුදුන් වහන්සේ දකින්න යන්නේ. අතකෝ අනාථපිණ්ඩිකෝ ගහපතියේ එහෙම නැගිටලා ඔන්න රාත්‍රියේම නැගිට්ටා. රාත්‍රියේම නැගිටිනකොට හැබැයි දැන් එළිය වෙලා වගේ පේන්නේ. ඒ කියන්නේ හිත ප්‍රබුදිතයි. එළියක් පේනවා. බුදුරන් වහන්සේ ගැන ಗುಣ සිහි කරගෙන යන්නේ. මේ තාම රාත්‍රිය. නමුත් එයාට එළිය පේනවා. මේ එළියෙන් යුක්තව යනවා. යනකොට මේ හම්බ වෙනවා මේ සොහොනක් සියන තැනක ద్వාරයක්. ඉතින් මේ ద్వාරයත් අමනුෂ්‍ය විවෘත කරලා දෙනවා. මොකද එළියට යන්න කියන්නේ දැන් නගරෙන් දැන් ගම ඊළඟට තියෙනවා සොහොන ඊළඟට කැලේ තියෙන්නේ. දැන් අදටත් අපි දකින්න ලැබුවා. ගම තියෙනවා, සොහොන තියෙනවා, කැලේ තියෙනවා. දැන් ගමෙන් එළියට ඇවිදෙilla, නගරෙන් එළියට ඇවිදෙilla සොහොනට ගිහිලා දැන් මේ කැලේට යන්න යන්නේ. දැන් සොහොන මැදින් යන්න යන්නේ. එතකොට මෙන්න මෙහෙම යන්න අමනුෂ්‍ය දොරත් විවෘත කරලා දෙනවා. දැන් කැලේට යන්න. දැන් මහා කැලේකට මේ යන්නේ රාත්‍රී කාලේ. නමුත් එළිය වැටිලා පේනවා බුදුරයන් වහන්සේගේ බුදු ගුණ සිහි කරගෙන ඉන්න නිසා. අතකෝ අනාථ පින්ඩිකස ගහපතිස නගරම්මා නික් නික්කමන්තස් නගරයේ නික්මුණාට පස්සේ අන්න දැන් මොකද වුනේ අර මේ මේ අමනු මොකද්ද මේ සොහන පැත්තට යනකොට අන්න ආලෝකයේ අතුරුදහන් වෙලා ගියා. දැන් නගරයේ ආවේ ආලෝකයෙන්. නමුත් සොහන ළඟට යනකොට අන්න නගරයෙන් අයින් වෙනකොටම අතුරුදහන් වුණා. අන්ධකාරයේ පාතුරෝ අඳුරක් පහළ වුණා. දැන් අඳුරේනේ යන්නේ ආලෝකයාම එයාගේ හිතේ තියෙන ප්‍රබුද්ධිතභාවයට. බුදුරණවහන්සේ කියන්නේ භයං චම්බිතත්තං ලෝමහංසං ලෝමහංසූද පහද. දැන් මේ සෝහණකන ඉන්නේ බය තැති ගැනීම හටගත්තා. තතෝ පුන අන්න අහපව හැරලා යන්න හිතුණා. මොකද දැන් බය තැති ගැනීම හටගත්තා. අතකෝ සීවකෝ යක්කෝ අන්තරහිතෝ සද්ද මනුස්සාමේසු. සීවක කියන යක්ෂයා සීවක කියන්නේ බුදුරණවහන්සේ ගැන පැහැදිච්ච යක්ෂයෙක්. ඒ කියන්නේ ඒ දේව කොටාසියා මේ යක්ෂයා පේන්නේ නැතුව සද්දයෙන් විතරක් මෙන්න මෙහෙම කියනවා. සතං හත්ති සතං අස්සා සතං අසතරී රත සතං සතං කඤ්ඤා සතං සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමන් ආමුත්තමනි කුණ්ඩලා ඒකස්ස පද විහාරස්ස කලං නාග්ගන්ති සෝලසින් මෙන්න මේ විදිහට ගාතාවක් කියනවා මේ සීවක කියන යක්ෂයා මොකද්ද කියන්නේ? අස්සය 1000ක් ලැබුණා. දහනේ ලක්ෂයක් ඇතුන් ලක්ෂයක් ලැබුණත් අස්වැයන් ලක්ෂයක් ලැබුණත් වෙළඹුන් ලක්ෂයක් ලැබුණත් අස්වරිය ලක්ෂයක් ලැබුණත් මුතු මැණික් ආභරණ වලින් සැරසුණු කන්‍යාවන් ලක්ෂයක් ලැබුණත් ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්නේ ඒ ඒවා කොච්චර ලැබුණත් බුදුරයන් වහන්සේ දකින්න යන්න තියෙන එක පාදයක් අර ලැබිච්ච ඒ වගේ 16න් පංගුවක් ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ දකින්න යන පාදයෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියන අර දේවල්. අස්වැයන් 1000ක් ලැබුණත් ඇත්තු අස්වැයන් ලක්ෂයක් ලැබුණත් ඇත්තු ඇත්තු ලක්ෂයක් ලැබුණත් වෙලඹුන් ලක්ෂයක් ලැබුණත් අස්වරිය ලක්ෂයක් ලැබුණත් මුතුමැණික් ආභරණයෙන් සැරසුණ කන්‍යාවන් ලක්ෂයක් ලැබුණත් බුදුරන් වහන්සේව දකින්න යන ඉස්සරහට තියෙන එක පාදයකින් 16න් පංගුවක් තරම්වත් ඒක වටින්නේ කියලා මේ සීවක යක්ෂයා ගාතාවක් කියනවා. ඒ වගේ ඊවස්සයි මොකද වෙන්නේ? අබෙක්කමං ගහපති අබෙක්කමං ගහපති ගෘහපතිය ඔබ ඉස්සරහටම යන්න ගෘහපතිය ඔබ ඉස්සරහටම යන්න ඔබ ආපස් රැල්ල යන්න ඕනේ කියනවා. එහෙම කියලා. අතකෝ අනාථ බෙන්දිකාස ගහපති අන්ධකාරයෙන් අන්ත අන්න ඒ වෙලාවේ අන්ධකාරයේ අතුරුදහන් වුණා. අන්ධකාරයේ අතුරුදහන් වල ආලෝකය ඇති වුණා. අර සතුට බුදුරණවහන්සේගේ බුදු ගුණ හිතලා දැන් මේ ධර්මයක් දැකලා නෙමෙයි. ධර්මයකට යොමු වෙලා නෙමෙයි. බුදුරයන් එතකොට බලන්න මේ මේ ගුණවත් මේ බුදුවරු එක් බුදුවරුන්ගේ ධර්මය අහන්න යොමු වෙච්ච මිනිස්සුන්ගේ තියෙන ගතිය. මේ ධර්මය අහන්න නැතුව තව කොච්චර කියන්නේ බුදු බුදුවරු කියන වචනේ ඇහෙනකොට කොහොම ගතියක් ඒ කට්ටිය ළඟ තියෙනවද? මෙන්න මේ විදිහට අතුරුදහන් ගලා යනවා. දැන් මේ තාම සොහොනේ නියන්නේ. යනකොට ආහපව් අන්න බය ඇති වුණා. ආහපව් අතුරුදහන් වෙනවා. ආයෙ හැරලා යන්න හැදුනා. මේ තුන් සැරයක්ම මේ යක්ෂයා සීවක යක්ෂයා අර ගාතාව කියනවා. තුන් සැරයක්ම කීවට පස්සේ අන්න දැන් එතකොට එළි වෙන්නත් ඇතිනේ. ඔන්න අතුරුදහන් ගිලා ඔන්න කැලේ ඇතුළට ගියා. අතකෝ අනාථ පින්ඩිකස්ස ගහපතිස් අන්ධකාරවා අන්තර දායි ආලෝකම් පාතරෝස යං අහෝසිංහ චම්බිතත්ත ලෝමා මේ බයතත් ගෙනියන පියලා ගියා ගෘහ මේ මේ සීතවනේ ළඟටම ගියාන්න සීතවනේට ගියා අන්න සෝහන ඉක්මවල වනාන්තරයට ගියා තේනකොපන සමේන භගවා රත්යම් පච්චු සමයන් පච්චුට්ටාය අජ්ජකාසේ අන්න බුදුරණවහන්සේ රාත්‍රියෙන් දැන් නැගිටලා එලිමහන සක්මන් කරනවා මේ කැලේ ඇතුලේ බුදුරණවහන්සේ දැන් අවදි වෙලා සක්මන් අද අද සාකෝ භගව අනාථපිණ්ඩිකං ගහපතෙන් දුරුතෝව ගච්ඡanti බුදුරණවහන්සේ දැක්ක අනාථපිණ්ඩික හිතුමා ඈත තියාම එනවා දිස්වා චංකමා ඕරහිත්වා පඤ්ඤත්ති ආසනේ නිසීදි අන්න බුදුරණවහන්සේ සක්මන් කරන එක නතර කරලා එතන තිබිච්ච පනෝපු ආසනේ ඉඳගත්තා නිසජ්ජකෝ භගව අනාථපිණ්ඩිකං ගහපතින් හිතද වෝච බුදුරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිය දැකලා දැන් මේ බුදුන් වහන්සේ කවදාවත් දැකපෙක් කෙනෙ නෙමෙයිනේ. නමය කියලා කතා කරනවා. ඒහි සුදත්තාති. සුදත්ත එන්න කියනවා. කොහොම සතුටක් සුදත්තට හිතෙන්නේ නැද්ද? බුදුරන් වහන්සේ දකින්න යන්නේ පැහැදීමේ යනකොටම මගේ නම කියලාම කතා කරනවා. කොහොම සතුටක් හිතෙන්නේ නැද්ද? අතකෝ අනාදමින්නිකෝ ගහපති නාමේන මම් භගවා ආලා ආලපතිති තතේව භගවතෝ පාදේසු සීලසා නිපති නිපතිත්වා භගවන්තං එතදවොච්ච සතුට සිතින් යුක්තව මගේ නමින් බුදුරන් වහන්සේ කතා කරා කියලා සතුට සිතින් යුක්තව ගිහිල්ලා සිරිපතුල් සිඹ සිඹ වන්දනා කරා කච්චි බන්තේ භගවා සුකමිසතාති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාත්‍රියේ සුවසේ සැතපුණාද කියලා අහනවා. ඒ සීත වනේනේ. බලන්න ශ්‍රද්ධාවේ සබ්බතාචේ සුඛං සේති බ්‍රාහමනෝ පරිනිබ්බුතෝ යෝන ලිප්පති කාමේසු සීති බුහුතෝ නිරූපදී හැමදාම සුවෙන් තමයි මේ ඉන්නේ මේ පිරිණිවෙන්ට පැච්ච බ්‍රාහ්මණයා මේ කාමයන් වලට එකතු නොවෙන තමා ආධ්‍යාත්මීය සිසිල් වෙච්ච කෙලිස් ඉක්මවපු බ්‍රාහ්මණයා හැමදාම සැපෙන් ඉන්නේ සබ්බ ආසාතියෝ චෙත්වා විනයෝ හදේ දරං උපසන්තෝ සුඛං සේති සම්ති පප් පප්හුය චේතසෝති මේ සියලු තෘෂ්ණාව නැති කරපු හද තමා හතුරට තියෙන පීඩාව දුරු කරපු අය සංසිඳීමට පැමිණිලා පැමිණිලා උපසාන්තව ඉන්නේ කියලා අනාථ පින්ඩිකට බුදුරයන් වහන්සේ ගාථාවෙන් උත්තර දෙනවා. බලන්න මේ හමුවීම කොච්චර සුන්දර හමුවීමක්ද බුදුරයන් වහන්සේගේ අග්‍රම උපස් ඒ කියන්නේ උපස්ථානය කරපු කෙනා. ඉතින් එහෙම ශ්‍රද්ධාවෙනුයි ආවේ. එතකොට ඒක මේ බලෙන් ආපු ශ්‍රද්ධාවක් නෙමෙයි බුද්ධ වචනය ඇහෙද්දී ආවේ. එතකොට බලන්න මේ මිනිස්සුන්ගේ ඒ ඒ ඒ ධහම දැකීමට යොමු වෙන මිනිස්සුන්ගේ ගතිය එච්චර බුදුරයන් වහන්සේට ශ්‍රද්ධාවක් තියෙනවා. ඊළඟ සූත්‍රයේ පඨම සුඛ සුඛහා සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ රජගහනුවර වේලවනාරාමේ කලන්දක නිවාප වැඩ වාසය කරේ තේනකපන සමයේන සුක්ඛා භික්ඛුනී මහතියා පරිසායේ පරිවටා ධම්මං දේසේති. මේ සුඛා කියන භික්ෂුණිය ධර්මයේ දේශනා කරමින් සිටියා. අතකෝ සුක්කා භික්ඛුනියෝ අබිප්පසන්නෝ යක්ඛා රාජගහේ රත්තියා රත්තිකා සිංහාටිකේන සිංහාටිකං උපසංක්‍රමිත්වා තායන් වේලා ඉමං ගාතං අභාසි මෙන්න මේ විදිහට මේ සුක්ඛා කියන භික්ෂුණියට ධර්ම දේශනා කරන ඉද්දි මේ සුක්ඛා භික්ෂුණියට පැහැදිච්ච යක්ෂයෙක් ඒ කියන්නේ මේ සුක්ඛා භික්ෂුණිය කෙරෙහි පැහැදීමෙන් යුක්තව වැඩවාසයක හිටපු මේ යක්ෂයෙක් රජගහනුවර පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මෙන්න මේ ગાතා කියනවා මොකද්ද කියන්නේ කිම් මේ කතා රාජගහේ මනුස්සා මදූ පිටාව සෙයරේ යේ සුක්ඛාන පෛරුපාසන්ති දේශේන්ති අමතම් පදම් නුඹලා මේ මේ විදිහට මේ මේ නුවර බාහිර වාසය කරන නුඹලා මේ මත්මැන් බීලා ඉන්න එවුන් වගේ ඔහේ ඉන්නේ දැන් මත්මැන් බීලා නෙමෙයි. ඒ කියන්නේ මත් වෙලා කියන එකනේ. මත්මැන් බීපු අය වගේ ඔහේ පැත්ත කරලා ඉන්නේ. ඇයි මේ අර සුඛා භික්ෂුණිය අර මේ ධර්මයේ දේශනා කරන උතුම් නිවනට යොමු කරන. ඇයි ඒ සුඛා භික්ෂුණිය අසුරු කරන්නේ නැත්තේ කියලා මේ ගාතාව කියනවා. සබ්බ ආස තංචපන අපපටි වාණියෝ ආසේ අසේවන කමෝජවං ඒ වගේම කියනවා නමුත් නුවණ තියෙන කට්ටිය නම් නුමනති තියෙන නුවණ තියෙන ප්‍රඥාව තියෙන අය ಗುಣදම් වලින් පිරිච්ච අය මේ ගුණයට කැමති වෙච්ච අය ඒ කියන්නේ සත්‍ය හොයන අය ඒ සත්‍ය රසය දකින අය මොකද කරන්නේ කවදාවත් කොච්චර ධර්මය හුවත් ඇති වෙන්නේ නැහැ කියනවා සත්‍ය හොයන නුවණැති මේ සත්‍ය රසයට කැමති කෙනා කවදාවත් ධර්මයේ කොච්චර ඇහුවත් එයාට ඒකෙන් ඇතිවීමක් වෙන්නේ. ඒක හරියට වලාකුළු වතුරෙන් මේ වැස්ස වහිනකොට වතුර වැටෙනකොට අන්න ඒක මේ ගමන් කරන මිනිසියෙක් නිතරම ඒක බොන්න කැමති වෙනවා වගේ මේ සත්‍ය හොයන කෙනා බුදුරන් ඒ කියන්නේ සත්‍යයට කැමති කෙනා ඒ රස ඕජාව කොච්චර ඇහුවත් එයා අකමැති වෙන්නේ නැහැ කියනවා. ඒක පඨම සුක්ඛා සූත්‍රය ඊළඟට දෙවනි සුක්ඛා සූත්‍රය. ඒ සුක්ඛා භික්ෂුණිය මුල් කරගෙනම මේ සුක්ඛා භික්ෂුණියට එක්තරා උපාසකයෙක් දානෙ දෙනවා පින්ඩපාතේ භෝජන දෙනවා මෙන්න මේ අවස්ථාව කියන්නේ භික්ෂුණිය ගැන පැහැදීමෙන් එතකොට මේ පැහැදීමෙන් සිටපු මේ යක්ෂයා මෙන්න මේ කාරණාව දැකලා මේ උපාසකයෙක් මේ දාන දෙනවා දැකලා සතුටු වෙනවනේ හතුටු වෙලා කියනවා මෙන්න මේ උපාසකයා නැත්නම් මේ <clears throat> සුක්ඛා භික්ෂුණියට දාන දුන්න මෙන්න මේ උපාසකයා ගැන කියනවා කෙලස් නැති කරපු කෙලස් ඉක්මවපු මේ සුඛා භික්ෂුණියට යම් කෙනෙක් දානයක් පූජා කරගත්තා නම් උපාසක කෙනෙක් මෙන්න මේ නුවණැති උපාසකයා බොහෝ පින් රැස් කරගත්තා කියලා මේ යක්ෂයා ඒ අවස්ථාවේදී කියනවා. ඊළඟ සූත්‍රය වීරා සූත්‍රය භාග්‍යතුන් වහන්සේ වේලවනාරාමේ කලම්බක නිවාපේ වැඩ වාසය කරේ තේනකපන සමයන අඤ්‍යතරා උපාසකෝ වීරාය භික්ඛුනියා මේ වීරා කියන භික්ෂුණියට උපාසකෙක් දාන දුන්නා. එතන වීරා භික්ෂුණියට පැහැදීමෙන් සිටපු යක්ෂයෙක් ඒ වෙලාවේ මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. අර විදිහම ගාතාවක් කියන්නේ ඒ තමයි පුඤ්ඤං වතං පටවින් බහුං සපඤ්ඤං වතා වතහය සමූප සමූප සමූපසාකෝ යෝ චිරාය අදාසේ චිවරං සබ්බ යෝගාය ප්‍රමුත්තානි එයා කියනවා මේ කෙලෙස් වලින් නිදහස් වෙලා ඉන්න මේ වීරා කියන භික්ෂුණියට සිවුරක් පූජා කරේ මේ සිවුරක් පූජා කරලා මෙන්න මේ උපාසකතුමා විශාල පිනක් රැස් කරගත්තා කියලා ඒ වීරා භික්ෂුණියට පැහැදීමෙන් සිටියේ යක්ෂයා කියනවා ඊළඟ එක ආලවක සූත්‍රය. අපි අහලා තියෙනවා මේ සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරේ ඒකන් සමයන් භගව ආලවියන් විහෙරති. ආලවකස්ස යක්කස්ස භවනි. ආලවක යක්ෂයාගේ භවනි තමයි වැඩ වාසය කරේ. එතකොට ආලවක යක්ෂයා අධිග්‍රහිතව වාසය කරන ප්‍රදේශය. අදකෝ ආලවකෝ යක්කෝ යේන භගවා තේනුප සංක්‍රමී ආලවක යක්ෂයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla වන්දනා ආවා වන්දනා කරා නෙමේ භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේට කියනවා. නෙක්කම සමනාති. එළියට යව සමනය කියනවා. සාදු සාදු ආවසෝති භගවානික්කම බුදුරන් වහන්සේ හොඳමයි ඇවැත්නි කියලා එළියට ගියා. පවිස සමන සමන ඇතුළට එව. සාදාවසෝති භගවා පවිසි. හොඳමයි ඇවැත්නි කියලා ආව ඇතුළට. ဒုတိ යම්පිකෝ ආලෝක දේවතාවත් ආලෝක කියනවා. භාග්‍යතුන් වහන්සේලා නික්කම සමනාති ශ්‍රමණය නික්මෙව් හොඳයි මම නික්මෙන්නම් කියලා නික්මෙනවා ශ්‍රමණ ඇතුළට එව හොඳයි මං ඇතුළට එන්නම් කියලා ඇතුළට එනවා. තුන්වෙනි සැරේ කියනවා ශ්‍රමණීය නික්මෙව. හොඳයි මම නික්මෙන්නම් කියලා නික්මෙනවා. ඊළඟට ආයි කියන ඇතුළට වේව කියලා. හොඳයි මං ඇතුළට එන්නම් කියලා ඇතුළට එනවා. එතකොට දැන් අපිට තන බුදුරණවහන්සේ නිකන් මොකද්ද මේ කරේ කියලා. බුදුරණවහන්සේ මේ බුදුරණවහන්සේ හැම වෙලෙම ධර්මයේ කියන්නේ ඒ කෙනාගේ ස්වභාවය බලලා කියන්නේ යාට යම් කිසිදී විග්‍රහයක් දෙන්නට ඕනේ. එකපාරට වචනේ දුන්නා කියලා ධර්මය හල්ලන්න බෑ. දැන් කසී බාරදාජ කුමුරුවාණයට කියලා දෙන්න පටන් ගත්තා. මමත් කුඹුරුව පුරනවා කියලා ඒ විග්‍රහය කතා කරා බුදුරණවහන්සේ ධර්මයත් එක්ක. එතකොට ඒ කෙනාගේ ස්වභාවය එකයි බුදුරණවහන්සේ ධර්මයේ කියන්නේ. යක් ආලවක යක්ෂයාට එකපාරට කිව්වට එයාට ග්‍රහණය වීමේ හැකියාව නැහැ. යාව দমনය කළ හැකි පිළිවෙලට බුදුරණවහන්සේ ඒ යාව නැමෙන විදිහට කටයුතු කළා. හතරවෙනි වතාවේ කිව්වා ආලවක ශ්‍රමණේ නික්මෙව කියනවා. නකහං අවසව නික්කිසාමි. ඇවැත්නි මම නික්මෙන්නේ නැහැ කියලා. යන්තේ කරණියන් තං කරෝහිත ඔබට කරන්න පුළුවන් දෙයක් කරන්න කියනවා. දැම්මම නික්මෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ අවස්ථාවේදී ආලවක බුදුරණවහන්සේට මෙහෙම කියනවා. මොකද දැන් මේකදී අපට තේරුම් ගන්න පුළුවන් දැන් අර පෙස්සට බුදුරණවහන්සේ අවස්ථානුකූලව එවෙලේ ධර්මයේ දේශනා කරන් හිටියා නම් පෙස්ස ආબોධ කරනවා. පෙස්ස ඉස්සරහට පෙස්ස ධර්මයේ දේශනා කර කර ඉන්නේදී වැඩ රාජකාරියකල නැගිටලා ගියා. ගියාට පස්සේ බුදුරණවහන්සේ කිව්වා තව පොඩ්ඩක් වෙන සෝතාපන්න වෙනවා. නමුත් සෝතාපන්න වීමේ හැකියාව තිබේ විදිහට හිටියොත් ආ ඊට පස්සේ ඉන්න කීවත් ඒ හැකියාව ඒ හිතපු ක්‍රම වෙනස් වෙනවා. ඊළඟට කීවත් ඒ හැකියාව නැහැ. එතකොට ඒ කෙනාගේ හැකියාව ඒ මෝරණ අවස්ථාව එක තමයි ඒ ධර්මයේ ඒ අදාළ දෙයට දෙන්නේ. ඒ වගේ තමයි යක්ෂයාට. අන්න එකයි බුදුරණවහන්සේ අදුචිත්ත මනුයුත්ත. ඒ කියන්නේ ආධ්‍යාත්මයේ තුල සම්පූර්ණ ගැඹුරු විග්‍රහයක් එක්ක බණ භාවනා කරන නිවන් මාර්ගය යෙදෙන වික්ෂුවට කාලයෙන් කාලයට කළ යුතු කාරණා කියනවා. කාලයෙන් කාලයට කළ යුතු කාරණා කියලා කියන්නේ තමන් දැනගෙන තමන් අදාළ දේ අදාළ දේ කරනවා. අපි මේ බලෙන් කරන එකක් නෙමෙයි. Taman අදාළ දේ අදාළ විදිහට කරන්න ඕනේ. ඊළඟට බුදුරන් වහන්සේ එහෙම කිව්වට පස්සේ ආලෝක කියනවා පඤ්ඤන්තං සමන පුච්චිසායම් ශ්‍රමණේ මන් නුඹෙන් ප්‍රශ්න අහනවා සචේ මං සචේ මේනේ ව්‍යාකරිස්සසී චිත්තං වා අන්න අර මේ සුචිලෝම කිව්වා වගේම කියනවා ඔබට මේකට උත්තර දෙන්න බැරි වුණොත් මම ඔබේ සිත වික්ෂිප්ත කරනවා ඔබේ පපුවත් විනාශ කරනවා ඔබව කකුල් දෙන් අල්ලා විසික් කරනවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යක්ෂය ඇවැත්නි කොයි දින කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් මරුන් බ්‍රහ්මයන් සහිත මේ කිසි කෙනෙක් මම දකින්නේ නමුත් ඔබ ඔබේ ප්‍රශ්නේ අහන්නකො ඔබේ සැක සංකා දුරු කරගන්න කියනවා. අතකෝ ආලවක යක්කෝ භගවන්තං ගාථා යජ්ජභාසි භාග්‍යතුන් වහන්සේගෙන් ආලවක යක්ෂයා මෙහිම ගාතාවක් අහනවා. කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසෝ සුචින්නෝ සුකමා වහාති කිංසෝ හවේ සාදු තරං රසානං කතං ජීවෙන් ජීහිතමාව සෙට්ටන්ති. බුදුරන් වහන්සේගෙන් අහනවා ආලවක මේ පුරුෂයා ශ්‍රේෂ්ඨවන්නේ මොකෙන්ද? කිංසෝද විත්තං පුරුෂා සෙට්ටං කිංසෝ සුචින්නෝ සුකමාවහාති. පුරුෂයා පිරිසිදු වන්නේ මොකෙන්ද? ශ්‍රේෂ්ඨ වන්නේ මොකෙන්ද? පිරිසිදු වන්නේ මොකෙන්ද? කිංසු හවේ සාදුතරං රසාන මේ පුරුෂයාගේ හොඳම රසය මොකද්ද? කතං ජීවින් ජීවිතම අවසෙට්ටන්ති. මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය අරා යන්නේ කොහොමද? මොකෙන්ද කියලා ආලවක බුදුරයන් වහන්සේගෙන් අහනවා. සද්ධීදි විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමාවහාති සත්‍යං අවේසාදි තරං රසාණං පඤ්ඤා ජීවින් ජීවිතම හොසෙට්ටන්ති බලන්න මේ ආලවක අහපු ප්‍රශ්නෙට බුදුරන් වහන්සේ මේ දෙන උත්තරේ සද්ධාදි විත්තං පුරිසස්ස සෙට්ටං පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට යන්නේ ශ්‍රද්ධාවයි ශ්‍රද්ධා නැත්නම් ශ්‍රේෂ්ඨත්වය කරා යන්නේ මොකද ශ්‍රේෂ්ඨ දෙයක් පෙන්නපු කෙනා කෙරෙහි තියෙන පැහැදීම ඔස්සේ තමයි ශ්‍රේෂ්ඨ කෙනා පෙන්නපු දේ කරා යන්න පුළුවන් නැත්නම් ශ්‍රේෂ්ඨ කෙනා පෙන්නපු දේ කරා යන්න බෑ එහෙනම් ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්න ශ්‍රේෂ්ඨත්වයේ කරා ඇති ශ්‍රේෂ්ඨත්වයේ පෙන්නපු කෙනා කෙරෙහි අවංකවම පැහැදීම තියෙන්නට ඕන. අන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවයි පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයේ කරා යොමු කරන්නේ. ධම්මෝ සුචින්නෝ සුකම පිරිසිදු භාවය ඇති වෙන්නේ ධර්මයෙන්. ඒ ශ්‍රේෂ්ඨත්වයට යොමු වෙන්නේ ශ්‍රද්ධාවෙන් පිරිසිදු භාවය. ඒ කියන්නේ දැන් ඇතුළත පිරිසිදු භාවය සිදු වෙන්නේ තමා තුළින් මේ ධර්මය එක්ක යොමු වෙනකොට. අන්න පිරිසිදු භාවය ඇති වෙනවා. සචේ සත්‍යං අවේසාදු තරං රසාන රසයන් අතර හොඳම රසය සත්‍ය රසය. සත්‍ය කියලා කියන්නේ හැම සත්‍යයක්ම හැම වෙලෙම සත්‍යවාදී වෙන්නට ඕනේ. සත්‍ය හොයන්නට ඕනේ. සත්‍ය ගවේෂණය කරන්නට ඕනේ. සත්‍යයට යොමු වෙච්ච කෙනා සත්‍ය කරා යොමු වෙනවා. ඒ සත්‍ය රසය අත්විඳින කෙනාගේ රසය සත්‍ය තරම් වෙන රසයක් නෑ. බුදුරණවහන්සේ පෙන්වුවේ ධර්මයේ තුලින් ඒ සත්‍ය රසය අත්විඳින ක්‍රමයක්. වෙන කිසි දෙයක් නෙමෙයි. පඤ්ඤා ජීවෙන් ජීවිතමාව සෙට්ටන්ති. මේ ප්‍රඥාව කියනවා ජීවිතයේ ශ්‍රේෂ්ඨ වන්නේ. ඒ කියන්නේ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත ජීවිතය. එතකොට ඒ කරා යමුවන්නේ ඒ ශ්‍රේෂ්ඨත්වයේ කරා යමුනේ ධනෙ ශ්‍රද්ධාව. සද්ධා සද්ධාවත සද්ධීදි විත්තං පුරුෂස සෙට්ටං. පුරුෂා ශ්‍රේෂ්ඨත්වයේ කරා ආරයන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රේෂ්ඨත්වයේ බවට පත් වෙන්නේ ප්‍රඥාවෙන්. ධර්මයෙන් පිරිසිදු වෙනවා සත්‍ය රසය අත්විඳිනවා. කතංසු තරති ඕ කතංසු තරති ඕගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුජ්ජති දැන් එතකොට අර බුදුරණවහන්සේ දුන්න උත්තරේදී බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ විග්‍රහයේදී මේ සත්‍ය රසය කියන කාරණාව තමයි ශේෂ්ඨම දේ මොකද බුදුවරු මේ ලෝකේ පෙන්වා දෙන්නේ සත්‍ය හොයන්න මිසක් වෙන දෙයක් හොයන්න නෙමෙයි. දැන් අද අපි ගොඩක් වෙලාවට සත්‍ය නෙමෙයි හොයන්නේ. අපි අද කරන්නේ වෙන වෙන දේවල්. හැබැයි බුදුරණවහන්සේ දැන් අපි යමක් දැන් අපි සතුටු වීමනේ දැන් මේ අහන්නේ රසය දැන් අපි සෝතාපන්නලා රස සතුටු වෙන්න දෙනවා. එහෙම සතුටු වීම බුදුන් වහන්සේ දේශනා කරන්නේ නේ. සත්‍ය රසය තමයි හොඳම රසය. මෙන්න මේක සතුටු වෙන්නට ඕන. ඊළඟට අහනවා මේ සැඩපහර ඊතරවන්නේ කොහොමද? ඕගය. ඊළඟට අන්නවා මේ සාගර නැත්නම් මේ ගැඹුර තරණය කරන්නේ කොහොමද? සාගරය මේ ගැඹුරු සාගරය. සැඩපහරෙන් ඈතරවන්නේ කොහොමද? සැඩපහර කියන්නේ ගලාගෙන එන එක. ගැඹුරු ගැඹුරු ස්වභාවයෙන් තියෙන මේ සාගරයේ තරණය කරන්නේ කොහොමද? කතං සුදුක්ඛං අච්චිනේ දුක ඉක්මවන්නේ කොහොමද? කතං සුපරසොජ්ජති පිරිසිදුවන්නේ කොහොමද? සද්ධායේ තරති යෝගං ඔන්න සැඩපහර තරණය කරන්න යන්න තියෙන ශ්‍රද්ධාවේ දැන් ශ්‍රද්ධාව වෙන ශේෂ්ඨත්වය කරා යොමු වෙන අන්න ඒ සැඩපහර තරණය කිරීමට යොමු වෙන ශ්‍රද්ධාවෙන් අප්‍රමාද අප්‍රමාදේන අන්නවා ශ්‍රද්ධාවෙන් යුක්තව අප්‍රමාදී බවෙන් කියනවා මේ මේ සැඩපහර තන් එතන කියන්නේ ගැඹුරු ජලාශය අන්න ඒක අප්‍රමාදී බව තියෙන්නට ඕනේ ඒක ඉක්මවන්නට විරියේන දුක්ඛං අච්චේති දුක ඉක්මවන්න වීරිය තියෙන්නට ඕනේ පඤ්ඤාය පරිසුද්ධති පිරිසිදු වෙන්නේ ප්‍රඥාවෙන් එතකොට මේ එක එක දේවල් ගලාගෙන එද්දි දැන් අපට එක එක විදියට දේවල් ගලාගෙන එනකොට මෙන්න මේක වළක්වා ගන්න තියෙන එකම දේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මත පාදක වෙච්ච කෙනාට එන සියලු දේවල් මැඩපවත්වා ගන්න පුළුවන්. ඊළඟට මේ ගැඹුරු දේ ගැඹුරු භයානක වූ ප්‍රපාතයක් සහිත මේ සමුද්‍රයේ ඊතර වීම සඳහා වීරයක් තියෙන්නට ඕනේ. ඒ වගේම අප්‍රමාදය තියෙන්න ඕනේ. අප්‍රමාදයෙන් යුක්තව. එතකොට ඒ ඒකත් එක්ක දැන් බයක් දුකක් තේරෙන මෙන්න මේ දුක ඉක්මවන්නට වීරිය තියෙන්න ඕනේ. පිරිසිදුභාවයේ ප්‍රඥාවෙන්. කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝතේ කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකා කතං පෙච්චන සෝචතිති අහනවා ආලවක අහනවා මේ ප්‍රඥාව ලබන්නේ කොහොමද දානය ලබන්නේ කොහොමද? කීර්තිය ලබන්නේ කොහොමද? මිතුරන් ඇති කරගන්නේ කොහොමද? මේලවත් පරලවත් ශෝක නොවෙන්නේ කෙසේද කියලා යක්ෂයා බුදුරයන් වහන්සේගෙන් අහනවා. ඒ අවස්ථාවේදී බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා යක්ෂයාට සද්ධාහනෝ අරහතන් ධම්මං නිබ්බාන පත්‍ය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනා විචක්කනෝ සද්ධාහනෝ අරහතන් ධම්මං නිබ්බාන පත්‍ය රහතුන්ගේ නිවනට පමුණුවන්නා වූ රහතුන්ගේ ධර්මයේ ශ්‍රද්ධාවෙන් යුක්තව සුසුස අහලා මනාව අහලා ශ්‍රද්ධාවෙන් යුක්තව අපමත්ව විචක්ෂණ අප්‍රමාදී විචක්ෂණයෙන් ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලැබෙන්නේ. එතකොට ඒ සුසුස සුසුස කියන කාරණාව පැහැදිලි කරලා සුස් අහන ක්‍රමය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ධර්මය අහන්නේ කන් යොමාගෙන අර්ථය ගන්න අදහසින් අහලා සිත අර්ථය ගැනීමටම යොමු කරගෙන අර්ථය අරගෙන ඒ අර්ථය අනුව අන්න කල්පනා කරන්න යොමු වෙනවා ඒ දහම් ස්වභාවයට බැසගෙන අන්න ඒ විදියට අහපු ධර්මයේ අප්‍රමාදී විචක්ෂණය කරනකොට ඒ ධර්මයේ රහතුන්ගේ ධර්මයේ ඒ ධර්මයේ තුලින් හම්බෙන්නේ නිවීම කරා යොමු වෙන ධර්මයේ මෙන්න මේ ධර්මයේ ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රද්ධාව නැතුව අහන්න බෑ ශ්‍රද්ධාව නැති වුණොත් එහෙන් මොකද කරන්නේ අපි අපේ අදහසක් මේ ධර්මයට ඇතුළත් කරනවා බුදුරන් වහන්සේ කියන්නේ සත්‍යයි කියලා පිළි නොගත්තොත් අපි මේක තේරුම් ගැනීම සඳහා අපේ අර්ථකථනයක් මේකට දාගන්නවා අපේ විග්‍රහයන් මේකට දාගන්නවා. එහෙනම් ශ්‍රද්ධාවෙන් යුක්තවයි රහතුන්ගේ ධර්මයේ නිවනට පමුණවන්නා වූ රහතුන්ගේ ධර්මයේ ඇසිය යුත්තේ ශ්‍රද්ධාව නැතුව මේක කොච්චර ඇහුවත් අපි අපේ කෝණට ගලපගෙන අපේ කෝණ සසඳගෙන අපි ඒක තේරුණා කියලා හිතන් ගන්නවා. ශ්‍රද්ධාව පාදක වුණාට පස්සේ අපි කවදාවත් අපේ කෝණට යමු වෙන්නේ නැහැ. මොකද බුදුරන් වහන්සේ මනාකොට ධර්මයේ දේශනා කළ බවත් බුදුරන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු ගුණයනොත් තේරුම් ගන්න කෙනා කවදාවත් අලුත් අර්ථ විග්‍රහයකට යන්නේ නැහැ. ඒ අහපු ධර්මයේ එහෙනම් ඒක අනුව අප්‍රමාදී විචක්ෂණියෙන් ප්‍රඥාව හට ගන්නවා. පතිරූපකාරයේ දුරවා උත්‍රාතා වින්දතේ ධන සච්චේන කිත්තිම් පප්පෝචි දදම් මිත්තානි ගන්තති. පතිරූපකාරී දුරවා ඒ ඒ ස්වභාවයට අනුකූලව වූ වීරියක් කරන්නට ඕනේ. වීරියක් කිරීමත් ඒ ඒ ස්වභාවයට අනුව සුදුසු දේත් එක්කේ වීරිය කරන්නට ඕනේ. ඒ වගේම ඒ උස්ථාන වීරියකින් එහෙම යුක්ත වෙච්ච කෙනාටයි ධනය ලැබෙන්නේ. එතකොට ඒ ධනය ලැබෙන ආකාරය පැහැදගෙන ඒ ඒ අදාළ ඕන ධනයක් අපට තේරුම් ගන්න පුළුවන් ලෝකීය ධනියත් ඒ හැම එකටම ඒ වීරියෙන් යුක්තව සත්‍යේන කිත්තිම් පප්පෝති සත්‍ය එක කියනවා මේ කීර්තියටපත් වෙන්න කීර්තිය ඇති වෙන කීර්තිය ලබන්නේ කොහොමද කියලා ඇහුවානේ කීර්තියටපත් වෙන්නේ සත්‍යයට යොමු වීමත් එකයි කියනවා කීර්තියටපත් වෙන්නේ සත්‍යයට යමු නොවිච්ච කෙනා අපකීර්තියටයිපත් වෙන්නේ. සත්‍යවාදී කෙනා කීර්තියටයිපත් වෙන්නේ. හැම පැත්තකින්ම සත්‍යයට යමු වෙච්ච කෙනා. පප්පොදදා මිත්තානි ගන්තති. අන්නේ අන්නේ කෙනා දන් දන් ඒ වගේම දන් දෙනකොට දානයකට යමු වෙනකොට මිත්‍රයන් එයාට ලැබෙනවා. දානයට යමු වෙනකොට මිත්‍රයන් ලැබෙනවා. යසති චතුරෝ ධම්මා සද්දස්ස ගරමේසිනෝ මෙන්න මේ ගිහි ගෙදර වාසය කර සද්ධාවන්ත ගිහි ගෙදර වාසය කරන අයට මෙන්න මේ කරුණු හතර තියෙනවා නම් සත්‍යං ධම්මෝ තිති ඡාගෝ සත්‍ය ධර්මය ද්විතිය කියන්නේ එකට වීරිය වීරි බව ගන්න පුළුවන් ඡාගෝ අතහැරීමක් මෙන්න මේක තියෙනවා නම් ශ්‍රද්ධාවන්ත ගිහි ගෙදර වාසය කරන අයට ওই කරුණු හතර තියෙනවා නම් පෙච්චනස අන්‍ය පසුතැවෙන්න විදියක් නැහැ පරලොව ගැන පසුතැවෙන්න විදියක් නැහැ අස්මාලෝක පරංලෝක අන්න යා මෙලවත් පරලවත් ශෝකය ඉක්මවනවා අර කරුණු හතර තියෙනගෙන. ඉංග අඤ්ඤේපි පුච්ඡස්සු පුතු සමන බ්‍රාහ්මණේ යදි සත්‍ය දමාචාගා කන්තියා බිහියෝ විජ්ජති බුදුරන් වහන්සේ ආලවකට කියනවා ඔබ ගිහිල්ලා සව වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ගෙන් අහන්න මේ දේ ඉක්මෝලා මේ දේ ඉක්මෝපු වෙන දෙයක් තියනවාද කියලා කියන්නේ සත්‍යයත් ඉන්ද්‍රිය দমনයත් ත්‍යාගයත් ඉවසීමත් කියන මෙන්න මේක ඉක්මෝපු වෙනත් කාරණා ඔය දෙයට තියනවාද කියලා අහන්න කියනවා. එතකොට අර මුලින් කියපු කාරණාවයි මේකයි සැසඳෙන්නට ඕන කාරණා. මොකද සත්‍ය අන්නතර සත්‍යයට ඒ වගේම ධර්මයට යොමු වීම ඊළඟට දිති ඉන්ද්‍රිය দমনයන් ගැන කියනවා. සත්‍යයත් ඉන්ද්‍රිය দমনයත්. ඒ වගේම ත්‍යාගයේ අතහැරීම. ත්‍යාගයේ ඒකත් කිව්වා. එතකොට කන්ති කියන එක කියනවා. ධම්ම නිච්ඡාන කන්ති කියන එක ධම්ම ස්වභාවයත් එක්ක බුදුරණවහන්සේ කතා කරනවා. අනුලෝම කන්තිය කතා කරනවා. ධර්මයට අනුකූල වූ ඉවසීම. ඒ කියන්නේ ධම්ම ස්වභාවයට යොමු වීම. ඒ ධර්මයට යොමු වීම. මෙන්න මේ ස්වභාවයත් සත්‍යයත් ඉන්ද්‍රිය দমনයත් අතහැරීමත් මෙන්න මේ කාරණා හැර වෙන දෙයක් මෙලොව පරලොව දෙලොවම යහපත පිණිස තියනවාද කියලා වෙන කෙනෙක්ගෙන් අහන්න කියලා බුදුරණවහන්සේ ආලවකට කියනවා. කතන් දානි පුච්චෙයුම් පුතු සමන කාගෙන් මොකට වෙන අහන්නද වෙන ශ්‍රමණවරුන්ගෙන් මේකට උත්තරය වෙන මොන ශ්‍රමණයෙක්ගෙන් නැවත විසාරන්න සෝහං අජ්ජ පජානාමි යේ අත්තෝ සම්පරායිකෝ මෙන්න මේ සම්පූර්ණ අර්ථය දැන් මම දැනගත්තා වෙන කාගෙන් ඔක අහන්නද කියලා කියනවා අත්තාය වත මේ බුද්ධෝ වාසාල මේ ආලවකගේ බවනට බුදුරන් වහන්සේ වැඩි ආලවකට අර්ථයක් විනිසමයි සෝහං අජ්ජ පජානම් යත් දින්න මහත්ඵල මං අද දැනගත්ත කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ කියලා. දැන් බලන්න මේ ප්‍රඥාවට කතා කර දැන් ආලවක ආවේ බුදුරණවහන්සේගෙන් බණ අහන්න නෙවෙයි බුදුරණවහන්සේව පෙළන්න. නමුත් බුදුරණවහන්සේ දුන්න විස්තරත් එක්ක බලන්න නුවණති බව. දැන් අපට ওই කාරණා හමුණාට ආලෝකකේ තියෙන නුවණ අපට නේ. ආලෝකෙට තිබිච්ච හැකියාව අපට නේ. ආලෝකයට කොච්චර හැකියාවක් තිබ්බද? සෝහං විවරිස්සාමි ගාමං ගාමං පුරා පුරං නමස්ස මානෝ බුද්දස්ස සම්බුද්ධං ධම්මස්ස සුදම්ම සුදම්මතන්ති මම ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ගිහිල්ලා මම මේක කියනවා බුදුරයන් වහන්සේටත් ධර්මයට සංඝයාට මම নমස්කාර කරනවා කියලා ආලවක බුදුරන් වහන්සේට දේශනා කරනවා. ඔන්න ආලවක දමණී වෙච්ච හැටි. එතකොට දමණී වුණේ නුවණත් එක්ක අනුශාසනාවත් එක්ක. ඒ තමයි යක්ක සංයුත්තය එක්ක සංයුත්තේ ඉන්දක වග්ගය. ඊළඟට තියෙන්නේ සක්ක සංයුත්තය එකේ සුවීර කියන වර්ගයයි තියෙන්නේ. ඒකේ සුවීර සූත්‍රය. එවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරද 제තවනේ අනාථපිණ්ඩික ආරාමේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවට බදන්තේති තේ බික්කු භගවතු පච්චස්සෝසුම් භගවයිතද වොච්ච. එතකොට බුදුරන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරා භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරන් වහන්සේ මෙහිම දේශනා කරනවා. බොහෝත පුබ්බම් භික්කවේ අසුරා දේව මේ අසුර මේ පෙර සිදුවීමක් මම මේ ඔබට කියන්නේ ඉස්සර වෙච්ච දෙයක්. මේ අසුරයොත් එක්ක මේ සටනකට මේ දෙවිවරු ආවා. සුචිරන් දේවපුත්තන් එතකොට සටනක් තියෙනකොට සටනකට යමු වුණා. ඒ අවස්ථාවේදී මේ සක්‍රයා එයාගේ සුචිර කියන දෙව්පුතු අමතලා මෙහෙම කියනවා. ඒ තාතානි සුචිරං අසුරා දේවා අන්න අසුර දෙවිවරු දැන් මේ යුද්ධයකට ඇවිදලා ඉන්නේ යටත් ඉස්සරහට ඇවිදලා ඉන්නේ යුද්ධ කරන්න. ඒවන් ඔබ ගිහිල්ලා අන්න මේ අසුරියොත් එක්ක යුද්ධ කරන්න කියලා බුදු මේ කවුද සද්දෙවිඳු සුචිර කියන දේවපුත්‍රයාට කියන ඉස්සරහට යන්න කියලා. ඒ අවස්ථාවේදී මේ සුචිර දේවපුත්‍රයා එහෙමයි කියලා එවන් බද්දන් ඒ එහෙමයි කියලා සුචිර පුත්‍රයා ප්‍රකාශ කරාට පටිසුත්ව ප්‍රමාදං. ඒකට යන්නේ නැහැ. ප්‍රමාදයේ වාසය කරනවා. කිව්වට යන්නේ නැහැ. දෙවන වතාවේ කියනවා ဒ ුතියම්පිකෝ භික්කවේ සක්කෝ දෙවන වතාවේ සක්ඛ්‍යා කියනවා අන්න සුචිලෝම සුචිර කියන දේවපුත්‍රයාට අමතලා කියනවා ගිහිල්ලා අර අසුරු යවිදිලා ඉන්නවා යුද්ධ කරන්නේ දෙවෙනි වතාවේ කියද්දිත් එහෙමයි කියලා පිළිගන්නවා. නමුත් යන්නේ නැහැ. තුන්වෙනි වතාවේ කියනවා. තුන්වෙනි වතාවේ කියවට එහෙමයි කියලා පිළිගන්නවා. පිළිගත්තට යන්නේ නැහැ. අසකෝ භික්කවේ සක්කෝ දේවාන බින්දු සුචිරන් දේවපුත්තන් ගාථාය අබාසි. ඒ අවස්ථාවේදී සක්‍ර දේවින්දියා සුචිර කියන දේවපුත්‍රයාට මෙන්න මේ විදිහට ගාතාවක් කියනවා. අනුත්තාහං අවායමං සුඛං යත්‍රාදි ගච්ඡති සුචිරං තත්ත ගච්ඡාහි මංච තතේව පාපයාති දැන් එතකොට දැන් මෙතනදී මේ සුචිර කියන මේ කියන මේ දෙවි පුත්‍රයා කම්මැලිකමෙන් නෙමෙයි හිටියේ දැන් සක්දෙවිඳුන්ගේ පුතා කියන්නේ රජකමක් සක් මේ දිව්‍ය ලෝකේ පාලනය කරන රජතුමාගේ පුතා. එහෙනම් මේ ඊට අදාළ කෘත්‍ය කරන්න ඕනේ. දැන් මේ කම්මැලිකමකින් ඉන්නේ. ඒ අවස්ථාවේදී මේ සක්දේවිදු කියනවා උත්සාහයක් නැතුව නැගී සිටීමක් නැතුව වීරියක් නැතුව යම්කිසි සැපයක් කරා යන්න පුළුවන්කමක් තියෙනවා නම් සුචිර ඔබ එහි යන්න මාවත් එහෙට එක් කරන් යන්න කියනවා. ඒ කියන්නේ උත්සාහයක් නැතුව කම්මැලිකමකින් යම් විදියකට මේ සැපයක් ලබන්න පුළුවන් නම් මාවත් එක් කරන් යන්න කියනවා. ඊළඟට සුචිර මේ ආලවක මේ මේ සක්දේවිදුර කියනවා උත්සාහයක් නැගී සිටීමක් නැත්තම් කම්මැලි වෙලා යනවනම් යනවා කම්මැලි වෙලා යනවා යම් කිසි මේ විදිහට වැඩක් කර එතකොට කිසි වැඩක් කරන්නෙත් නැහැ සක් දෙවිඳුව මේ සියලු කාම සම්පත් වලින් ඉර්ධිමත් තැනකට එබඳු පුද්ගලයෙකුට යන්න පුළුවන් නම් ඒ තැනටයි ඒ තැන තමයි මට ගොඩක් උතුම්. එතකොට දැන් මේ සක්දේවිදු කියන එකයි සුචිර කියන යක්ෂ පුතා කියන මේ මේ දෙවියාගේ පුතා කියන එකයි දෙක. එයා කියනවා උත්සාහයකුත් කම්මැලිකම නැති වෙලා යනවනම් ඒ වගේම වෙන විශේෂ වැඩක් කරන්නත් නැතිනම් මෙන්න මේ වගේ උතුම් තැනක් තියෙනවනම් අන්‍ය තැනටම යන්න කැමති. දැන් අර කම්මැලිකමක් කියලා තමයි දෙවියා කිව්වේ. ඒ අවස්ථාවේ සක්දේවිඳු ආයෙ කියනවා සුචිරට සුචිර උත්සාහයකුත් නැත් උත්සාහ රහිත වූ කම්මැලි තැනැත්ත අතිශයින්ම සැපවත් බවකට පත් වෙනවා නම් ඒ මොකද ඒ ඔබ යන මාවත මාවත් එක්ක කරන් යන්න කියනවා. ඒ කියන්නේ ඒ විදිහට යන්නේ නැතිව කියන්නේ යම් කිසි දෙයක් කරන්නේ නැති ඒ ක්‍රියාව ඉක්මවපු යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක සැපවත් නම් ඒ ප්‍රතිපදාවට මාවත් එක්ක කරන් යන්න කියනවා. සක්ස් දෙවිඳුනේ යම් කිසි කිසි කටයුත්තක් නැති ඒ වගේම යම් කිසි සැපයක් විඳින්න පුළුවන් මේ ශෝක ශෝක පීඩා සියල්ලක්ම ඉක්මවීම ගැනයි මම මේ පැහැදිලි කරේ කියලා. එතකොට මේ සුචිර කියන සක්දේවිඳුගේ පුතා මේ පැහැදිලි කරන්නේ උතුම් නිවන පිළිබඳවයි. ඊළඟට සක්දේවිඳු කියනවා සචේ අත්ති අකම්මේන කෝචි කිච්චින ජීවති නිබ්බානස්සී සෝ මග්ගෝ සුචිර තත්ත්‍ය ගච්ඡති මංච තත්ත්‍යේ පාපයාති අන්න සක්දේවිඳු කියනවා සුචිර ඔය විදිහට සියලු දේවල් ඉක්මවපු සියලු කර්මාන්ත සියලු වැඩපිළිවෙළවල් ඉක්මවපු ඒ වගේම කිසිම විදිහකින් කිසිම ජීවිත බවක් නැති කෙනෙක් ජීවත් වීමක් නැති දැන් මෙන්න මේවත් එක තමයි ගොඩක් කට්ටිය මේ නිවන් පුරයක් කියන කාරණාවට යන. ඒකට ජීවත් වීමක් කවුරුත් නැත්නම් ඉතින් අපි ජීවත් වෙන්න බෑනේ. ඒතර මේ මේ අර දෘෂ්ටියකට දැන් මේ මේ කතාව තියෙන්නේ සද්දවිඳුයි පුතයි අතර. එතකොට මේ අපි ලෝකේ පරියායෙන් කතා කරන විග්‍රහයක් තියෙනවානේ. ඒ කතා කරන විග්‍රහය මේ කතා කරන්නේ. අන්නේ නිවන් මගට මාවත් එක්කරන් යන්න ඒක තමයි ශ්‍රේෂ්ඨ කියලා සද්දවිදු එයාගේ සුචිර කෙන පුතාට කියනවා. යෝහිනාම් වික්කවේ සක්කෝ දේවාන මින්දෝ සක්කම් පුඤ්ඤපලං උපජ්ජීව මානෝ දේවානං තාවතින්සේ බුදුරණවහන්සේ භික්ෂූන්ට කියනවා මහණෙනි සබ්දවිඳු කියන්නේ විශාල පුණ්‍ය වල ප්‍රතිඵලයක් හැටියට තවතිසාවේ මහා ඉරිදියකින් ඉපද රජ කරන කෙනෙක්. දැන් සක්දෙවිඳුන් ගැන වර්ණනා කරනවා. සක්දෙවිඳු කියන්නේ විශාල පිනක විපාකයකින් ඉපදෙලා දිව්‍ය ලෝකේ තාවතින්සේ මහා 이르දීකින් රජ කරන කෙනෙක්. උට්ටාන වීරිය වන්නවාදී යා මොකද කරන්නේ? උට්ටාන වීරිය වර්ණනා කරනවා. ඉදකෝතං භික්කවේ සෝබතේ. දැන් අපි අපි ඒකෙන්නේ සෝබමහාන වෙන්නේ. දැන් සක්දෙවිඳු වර්ණනා කරන්නේ අර වීරිය අර ධර්මයේ පිළිබඳව. දැන් අපි බුදුරණවහන්සේ භික්ෂුන්ට අමතනවා. ඉද භික්කවේ තං සෝබේත. අපි දැන් සෝබමහාන වෙන්නේ. අපි මේ ඒකින් අපි සෝබමාන අපේ දේවල් වර්ණනා කරන්නේ අර ඉහළට ගිය සද්දේවිඳු කියනවා යන්තුම් මේත ස්වාක්කාදේ ධම්ම විනේ පබ්බජිතා සමානා උට්ටහේ ආත ඒ නිසා මෙන්න මේ ධර්ම විනේ ඔබ අවබෝධ කරගන්න ඕන සාක්ෂාත් නොකල නිවන සාක්ෂාත් කරගන්න ඕන ඒ සඳහා උත්සාහ කරන්න ඕන වීරිය කරන්න ඕන කියලා බුදුරන් වහන්සේ ඒ නිදානිය පාදක කරගෙන භික්ෂූන්ට පැහැදිලි කරනවා ඊළඟට සුසීම සූත්‍රය භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාම වැඩ වාසය කරනකොට භික්ෂුන් අමතලා මෙන්න මේ කාරණාව කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේක මේ අතීතයේ වෙච්ච සිද්ධියක් කියලා මෙහෙම පැහැදිලි කරනවා. ඒ තමයි මේ සුචීම කියලා පුතෙක් සක්දේවදුට හිටියා. මේ සුචීමට බුදුරන් මේ සක්දේවදු අමතලා කියනවා අන්න අසුරු යවිදිලා ඉන්නවා ගිහිල්ලා යුද්ධ කරන්න කියනවා. අර සුචිරට කිව්වා වගේම සුසීරමටත් කියනවා. එහෙමයි කියලා යන්න නැතුව ඉන්නවා. තුන් සැරයක්ම කියනවා. තුන් සැරේම එහෙමයි කියලා යන්න නැතුව ඉන්නවා. යන්න නැතුව හිටියට පස්සේ සද්දේවිදු මෙන්න මේ ගාතාව කියනවා. ඒ තමයි යම් කිසි වීරියක් නැතිව කම්මැලිකමකින් යුක්තව මේ සැපයක් කරා යන්න පුළුවන් නම් සුසීම ඔබෙහි යන්න මාවත් එහා අරයි යන්න කියනවා. දැන් එතකොට අර මේ දැන් ඒ සක්දේවිඳු මේ පැහැදිලි කරන්නේ එයාගේ දේවත්වයේ රජ බවත් එක්ක කම්මැලිකම එක මේක කරන්න බෑ කියලා. ඊළඟට සුසීම අනිත් පැත්තෙන් කියනවා උත්සාහයක් නැගී සිටීමක් නැත්නම් කම්මැලි වෙලා යනවා. හැබැයි ඒවිත් මේ මේ කිසි වැඩක් කරන්නෙත් නැහැ. සද්දෙවිදුනි. එබඳු පුජ්‍යලිය කාම සම්පත් වලින් ඉදිමත් තැනකට යන්න පුළුවන් නම් ඒ තැනට මම යන්න ගොඩක් කැමතියි. ඒ කියන්නේ මේ උත්සාහය වීරය නැතුව ඒ කාම සම්පත් වලින් යන්න පුළුවන් තැනකට යන්න මම කැමතියි. ඊළඟට සද්දේඳු කියනවා සුසීම උත්සාහයක් නැති කම්මැලිකමක් නැති කම්මැලිකම තනත්තා කම්මැලි තනත්තාට මේ අතිශයින්ම සැපවත් වන මේ දෙයකටපත් වෙනවා කියන කාරණාවකට යන්න පුළුවන් නම් ඒ විදිහට මාවත් එහෙට එක්කරන් යන්න කියනවා. සුසීම නැවත දෙවියට කියනවා දෙවිඳුනි මේ කිසි වැඩ කටයුත්තක් කරන්නේ නැති කිසි කිසිම සැපයක් විඳගන්න කිසියම් සැපයක් විඳගන්න පුළුවන් නම් සද්දවේදනේ පීඩා නැති උතුම් තැන මම මට කියන්න කියලා කියනවා. ඒ කියන්නේ සද්දවේදුට කියනවා කියන්න කියලා. ඒ අවස්ථාවේදී බුදුර මේ සද්දවේදු මේ තමන්ගේ සුසීම කියන පුත්‍රයාට පැහැදිලි කරනවා ඒ දේ තමයි උතුම් නිවන කියලා. ඒ නිසා මෙන්න මේ නිවනට යොමු වෙන්න කියලා මාවත් ඒ සඳහා එක්කරන් යන්න කියලා කියනවා. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ භික්ෂුන් නමතලා කියනවා සෝහිනාම භික්වේ සක්කෝ දේවානමින්දු මේ සක්දෙවිඳු කියන්නේ මහා පිනක ප්‍රතිඵලයක්. 이르දි භාවයක් තියෙන දෙවිවරු දෙවිවරුන්ගේ රජ කෙනෙක් අන්න උස්ථාන වීරය ගැන වර්ණනා කරනවා. ඉතින් අපි දැන් අපි අපි අපි ගැනයි මේ වර්ණනා කරන්නේ අපිව සොබමහාන වෙනවා ඒ කාරණාවෙන්. ඉතින් ඒ නිසා නුඹලා මේ ධර්ම විනය අප්‍රමාදී වෙන්න වීර්යය කරන්න කියලා පැහැදිලි කරනවා අර සුත්ත දෙකම එකම විදිය දෙයක් අර සුචීම සහ සුචිර කියන දෙන්න අරබයා සිදුවෙච්ච දෙයක්. ඊළඟ සූත්‍රය අපි කවුරුත් දන්න සූත්‍රය. ඒ තමයි දජග්ග. අපි දජග්ග සූත්‍රයේ හැටියට කතා කරන දජග්ග පිරිත. ඉතින් දජග්ග සූත්‍රයේ මේ බුද්ධ වචනය තුළ තමයි මේ යක්ක සංයුත්තේ තියෙන්නේ. ඒකන් සමයම් බකව භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරනකොට ওই විදිහටම දැන් බලන්න මේ සංයුක්ත කොටු කරලා තියෙන හැටි දැන් අපි දසග්ග සූත්‍ර විතරනේ අපි දන්නේ. නමුත් මේ එකම විදිහේ විග්‍රහය භූත පුබ්බම් භික්කවේ දේවා කියන්නේ පෙර කරුණු යන්න එක තියෙන සූත්‍ර එකට කැටි කරලා තියෙනවා. ඒ විදිහේ විග්‍රහ. දෙවරුන් එක්ක සිදුවෙච්ච සිදුවි. භික්ෂුන් වහන්සේලා අමතනවා මෙන්න මේ කාරණාව කියනවා. මහණෙනි මම නුඹලාට පෙර වෙච්ච සිද්ධියක් කියනවා. අතකෝ භික්කවේ සක්කෝ දේවාන මින්දෝ දේවේ තාවතින් සියාමන්තේසි මේ ඉස්සරද මේ සුර අසුර අසර යුද්ධයක් හටගත්තා යුද්ධය හටගත්තාම මේ සක් දෙවිඳු මේ දේවරු තාවතින්ස දෙවියන් අමතලා මෙහෙම කියනවා සචේ මාරිසා දේවානං සංගාමතානං උප්පජ්ජේය බයං වාචම්බිතත්තං ආලෝ මහන්සෝබ දැන් ඔබ මේ සංග්‍රාමයට ගියාට පස්සේ ඔබට බයක් ඇති ගැනීමක් හටගත්තු මමේව තස්මින් සමයේ රජග්ගං උල්ලෝකියාත මගේ කොඩියේ මුදුන බලන්න කියනවා මමං ඊවෝ දදග්ගං උල්ලෝකයතං යම් භවිෂති බයං වා තම්බිතත්තං වා ලෝමහංසෝ වා සුපවිෂති මගේ කොඩියේ මුදුන පේනකොට ඔබට බය තැති ගැනීම දුර වෙනවා. ඒ කියන්නේ එතකොට ඒ දැන් අපි අපි දකිනවනේ අපේ ලෝකෙ මට්ටමින් කතා කරාම අපි හිතමු අපට මේ මොන හරි හොරුත් එක්ක අපි ඉන්නවා කියලා. ජනාධිපති හරි කවුරු හරි එනවා කියලා අපට නිමිත්තක් දැනනකොට අර අර පොලිසියත් එක්ක නින්නේ ආරක්ෂාවත් එක්ක නේද අර වැරදි වැඩ සිදුවෙමින් ඉන්න දේ සිදුවෙන්නේ නැහැ එතන. අන්න ඒ වගේ ඒ එතකොට ඒ තැති ගැනීම දුර වෙනවනේ. අන්න ඒ වගේ සිහිකිරිල්ලක් ගැන මේ කතා කරන්නේ. යුද්ධ කර කර ඉන්නකොට අර සක්දෙවිඳුගේ කොඩිය ගැන බලන්න කියන කොඩිය මුදුනා. එතකොට සක්දෙවිඳු ඉන්නවනේ. අන්න එතකොට ආ දෙවියෝ සක්දෙවිඳු ඉන්නවා කියන අර බාධත ගැනීම නැතුව අන්න යුද්ධ කරනවා. නෝචේ නෝචේ මේ දදග්ගන් උල්ලෝකියාත මගේ කොටියේ මුදුන පේන්නේ නැත්තම් මගේ කොඩිය මුදුන පේන්නේ නැති අවස්ථාවේදී අන්න ඊට කලින් ඉන්න කට්ටිය අත ප්‍රජාපතිස දේව රාජස්ස ප්‍රජාපති දෙවියන්ගේ කොඩියේ මුදුන බලන්න කියනවා. එතකොට ඔබේ භාෂිත ගැනීම දුර වෙනවා කියනවා. ප්‍රජාපති දෙවියන්ගේ කොඩියේ මුදුන පේන්නේ නැත්තම් වරුණ දෙවියන් කොඩියේ මුදුන බලන්න කියනවා. එතකොට ඔබේ භාෂිත ගැනීම දුර වෙනවා කියනවා. වරුණ දෙවියන්ගේ කොඩියේ මුදුන පේන්නේ නැත්තම් ඊසාන දෙවියන්ගේ කොඩියේ මුදුන බලන්න කියනවා. එතකොට ඔබේ භාෂිත ගැනීම දුර වෙනවා කියනවා. තංකොපන බික්කවේ සක්කස්සවා දේවාන මින්ද සජග්ගන් උල්ලෝකයතං ප්‍රජාපතිස්සවා දේව රාජස බුදුරණවහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි මේ සක්‍රයාගේ කොඩියේ මුදුන දිහා බලනකොට ප්‍රජාපති දෙවියන්ගේ කොඩියේ මුදුන දිහා බලනකොට වරුණ දෙවියන්ගේ කොඩියේ මුදුන දිහා බලනකොට ඊසාන දෙවියන්ගේ කොඩියේ මුදුන දිහා බලනකොට යම් භවිෂ්‍යති බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයේත් සෝ පහීයේතාපි නොපි පහීයේත එතකොට මේ බයත් ඇති ගැනීම දුර වෙනවද නෑ දුර වෙන්නේ නෑ කියනවා තංගිසේතු ඇයි දුර වෙන්නේ නැත්තේ සක්කොයි බික්කවේ දේවාන මින්දු අවිත රාගෝ අවිත දෝසෝ අවිත මෝහෝ මේ සද්දවිඳු කියන්නේ රාග දේශ මෝහ දුරු කරපු කෙනෙක් නෙමෙයි ඒ නිසා අර බාහිරට ගැනීම දුරු වෙන්නේ නැහැ කියනවා බහිරුච්ඡාමි උත්‍රාසි පරාජි මේ බාහිරට ගැනීම නැති වෙලා යන්නේ නැහැ කියනවා අහංචකෝ බික්කවේ වංගලයි මම නුඹලාට මෙහෙම වදාරනවා සචේ තුම්මාකම් භික්ඛු අරඤ්ඤ ගතානං වා රුක්ක මූල ගතානං වා ශුඤ්ඤාගාර ගතානං වා uppajje භයං වා චම්පිතත්තං වා ලෝමහංසෝ වා දැන් බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා දැන් ආ යුද්ධ දෙකහනේ උපමා කරේ. මේක මේක ඊට වඩා භයානක යුද්ධයක්. පිටත් එක්ක යුද්ධ කරන එක. ඔබට ඔබට ශුන්‍යාගාරයකට හිස්තැනකට ගියාට පස්සේ බයත් ඇති ගැනීමක් ආවහම බයත් ඇති ගැනීමක් ආවහම සිහි කරන්න කියනවා. මමේව තස්මින් සමේ අනුස්සරෙයාත මම මාව සිහි කරන්න ඉතිබිසෝ භගවාරහං සම් මේ වචන ටික කියන නෙමෙයි කියන්නේ බුදුරන් වහන්සේ. මේ බුදුරන් වහන්සේව සිහි කරන්න. දැන් මම මේක නිතර පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට අපේ අම්මගේ නම ගුණවතී නම් ගුණවතී ගුණවතී කියවට අම්මා සිහි වෙන්නේ අම්මගේ චරිතයේ ස්වභාවය සිහි වෙන්නට ඕනේ. අම්මගේ චරිතයේ ස්වභාවය සිහි වෙද්දී තමයි අම්මාගේ ගුණය සිහි වෙන්නේ. එතකොට මෙතන දැන් බුදුරන් වහන්සේ බුදු ගුණ කියලා බුදු ගුණ සිහි වෙන්නට ධර්ම ගුණ සිහි වෙන්න කියනවානේ. ඉතින් බුදු ගුණ අපි එකටම සිහි කරන දෙන්නේ. එතකොට ඇයි වෙන්නේ නැත්තම් කියන්නේ? එහෙනම් මෙතන මේ බුදු ගුණ කියන්නේ වචන ටික සජ්ජායනා කරන එක නෙමෙයි. බුදු ගුණ කියලා කියන්නේ බුද්ධ ගුණය. එතකොට මේ කැලේකටලා භාවනා කරන භික්ෂුවකට බුදු ගුණය සිහි වෙන්නේ නැත්තම්, ඒ කියන්නේ බුදුරන් වහන්සේව දැන් මෙතන හොඳටම බලන්නට ඕන කාරණාව මේ නිවන් මඟ පුරුදු කරන ප්‍රායෝගික ප්‍රතිපදාවේ යට භික්ෂුවකට. මේ භික්ෂුවකට බයක් ඇති ගැනීමක් එනකොට මුල්ම දේ තමයි වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේ. අන්න සිහි කරගන්න කියන බුදුරජාණන් වහන්සේගේ කියන ගුණේ ඒ ගුණේ සිහි කරනකොට අර බාධ්‍යත ගැනීම එන්නේ නැහැ. ඒකත් සිහි වෙන්නේ නැත්තම් බුදුරන් වහන්සේව සිහි වෙන්නේ නැතිනම් නොචේ මං අනුස්සරේයත් මාව සිහි කරන්න බැයි නම්. දැන් මේ අපි මේවා ගැන එච්චර හිතන්නේ නැහැ. මාව සිහි කරන්න බැයි නම් කියන එක අපි වෙන්නේ නැහැනේ අද අපි සමාජය අපි ගත්තොත් එහෙම අපි කවදාවත් බයක් වෙනකොට සුපටිපන්නෝ භගවතෝ කියන්නේ නැහනේ. අපි ඉතිවිස භගවතෝ කියලාමයි කියන්නේ. ඉතිවිස භගව අරහං සම්මා සම්බුද්ධෝමයි. නමුත් බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. බුදු බුදු ගුණ සිහි වෙන්නේ නැත්තම් දහම් ගුණ සිහි කරන්නේ. දහම් ගුණ සිහි වෙන්නේ නැත්නම් සංඝ ගුණ සිහි කරන්නේ. එතකොට මේක යම් කිසි ක්‍රමයක් මේ පැහැදිලි කරන්නේ. මේක මේ දැන් අර දෙවියන්ගේ කොඩේ මුදුන බලන්න කියලා කියන්නේ. අර්ථය. එතකොට බුදුරයන් වහන්සේගේ වචනේ නෙමෙයි බුදුරයන් වහන්සේගේ වචනයෙන් තිබා අර්ථය. දැන් මේ භාවනා කරන් යනකොට යාට යම් කිසි විදිහකට මේ ආධ්‍යාත්මික කෙලෙස් දුරු වෙන ස්වභාවයක් ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට එහෙම එනකොට දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් භාවනා කරනකොට ධර්මයේ තේරුම් අරන් යනකොට තමන්ගේම සංසිඳීමක් අත්විඳින ප්‍රතිපදාවක් එන්න පුළුවන්. අර බය තැති ගැනීම එනකොට මේක ගැලවිලා යනවා. එතකොට මේක ගැලවෙන අයින් වෙන හොඳම ප්‍රතිපදාව තමයි ඒ ශාස්ත්‍රුන් වහන්සේව සිහි කරන එක. සමහරවිට ඒ ශාස්ත්‍රුන් වහන්සේට සිහිවීමට තරම් හැකියාව නැහැ. ඒ කියන්නේ වචන ටික නෙමෙයි. ශාස්ත්‍රඥ වහන්සේගේ සැබෑ ගුණේ මොකද එයා කරන ප්‍රතිපදාවේ ඊට පස්සේ ධර්මයේ දැන් එයා හැබැයි ධර්මයක් එක්කනේ කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ සිහි කරන්න බැරි නම් ධර්මයේ සීකරන්න කියනවා. ඒ සත්‍ය ධර්මයේ. සමහරවිට ඒ ධර්මයට යන්න තමාරුණා. දැන් තමන් ප්‍රත්‍යක්ෂව අත්විඳින ප්‍රතිපදාවේ ස්වභාවයක් තියෙනවා. ඒක සංඝ ගුණය. මෙන්න මේක සීකරන්න. ඒක හැබැයි තමන්ට දැන් තමන් මේ මේ මේ කතා කරන්නේ බුදුරන් වහන්සේ මේ ආරණ්‍යයකට රුක් මූලකට ගිහිල්ලා භාවනා කරන භික්ෂුවක් පිළිබඳව. එතකොට එයාගේ ගුණය සීකර ඒ ඒ සංඝ ගුණය සීකරන්න කියනවා. සංඝ සංඝයා කියලා කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන එක නෙමෙයි. සංඝයා කියන්නේ මුගලන් ස්වාමීන් වහන්සේ කියන එක නෙමෙයි. සාරිපුත්‍ර සාමණේරයන් කියන්නේ පුජ්‍යලයක්. සංඝයා කියන්නේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න තියෙන ගුණයන්ගේ සෝභමාන වෙච්ච බවක්. සංඝ කියලා කියන්නේ. ඒ ගුණයටයි සංඝ කියලා කියන්නේ. පුජ්‍යලයකට නෙමෙයි. පුජ්‍යලයා කියන්නේ බුදුරජාන් වහන්සේට. සංඝයා කියන්නේ පිරිසකගේ ගුණයක්. ඒතකොට මේ පිරිසකගේ ගුණය අන්න ඒ සිහි කිරීම. ඒක ප්‍රත්‍යක්ෂයෙන් ගුණයක් හැටියට සිහි වෙන්නට ඕනේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න කියන එක. අන්න එතකොට බය ඇති ගැනීම දුරු වෙනවා. තංකිස හේතු මොකද්ද හේතුව? තථාගතෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරා කුච දෝසෝ විච්ඡමෝහෝ අබිරු අබිරු වච්ඡම්ය අනුත්‍රාසය පලයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ අරහං සම්මා සම්බුද්ධයි. මේ රාග ද්වේෂ මොහ දුරු කරපු නිසා බචත ගැනීම දුරු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අරහං සම්බුද්ධයි නම් ඊටු දේවල් කතා කරන්න දෙයක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ ලෝභ ද්වේෂ මොහ දුරු කරා නම් උත්තරමයාගේ වචන ලෝභ ද්වේෂ එක්ක තියෙන එකක් නෙමෙයි. ඒ උත්තරමයාගේ වචන අනුගමනය කරලා ප්‍රතිපදා හුරු කරගත් ශ්‍රාවකයෝ ඒත් ඒ වගේම යුක්තයි. එහෙනම් ඒ අන්න ඒ ගුණයත් එක්කයි සීකරන්න කියන්නේ. ඉද මොච භගවා ඉදන් වත්තා භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියලා ආයසරයක් ගාථා කියනවා. අරඤ්ඤේ රුක්ක මූලියවා ශුඤ්ඤාගාරේව භික්කවෝ අනුස්සරේත සම්බුද්ධම් බයන්තුම් මාකනෝසිය අරඤ්ඤේ රුක්ක සර්මණකට ශුඤ්ඤාගාරයකට ගිය භික්ෂුවකට බුදුරයන් බයත් ඇති වුණාට පස්සේ බුදුරයන් වහන්සේව සිහි කරන්න කියනවා. නෝචේ බුද්ධං සරේයාත බුදුරයන් වහන්සේ සිහි වෙන්නේ නැත්තම් එතකොට බලන්න බුදුරයන් වහන්සේ සිහි වෙන්නේ නැත්තම් ලෝක ජෙට්ටන් නරා සබන් ඒ ලෝක ශේෂ්ඨ වූ නර උත්තමයන් වහන්සේ සිහි වෙන්නේ නැත්තම් අත ධම්මං සරේයාත නීයානිකං සුදේශික නෛර්යානික වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ සිහි කරන්න කියනවා. නෝචේ ධම්මං සරේයාත ධර්මයේ සිහි වෙන්නේ නැත්තම් නීයානිකං සුදේශිතං නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයේ කියන්නේ මුලමැදම පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ සිහි වෙන්නේ නැත්නම් අත සංගම් සරේයාත සංඝයාසී කරන්න කියනවා. පුඤ්ඤකෙත්තං අනුත්තරං පින්කෙත වූ ශ්‍රේෂ්ඨ වූ සංඝයාසී කරන්න. ඒවම් බුද්ධං සරන්තාණං ධම්මං සංඝං ච විකෝ ඒ විදිහට බුදුරන් වහන්සේව ධර්මය සංඝයා සිහි කරනකොට භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නැහිසතිති. බාහිත ගැනීම එන්නේ නෑ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රය වේප චිත්ති සූත්‍රය. එතකොට දැන් මෙතන මේ පැහැදිලි කරපු දේශනාව අපි දන්න එකක්. නමුත් දන්න එකක් වුණාට අපි ගොඩාක් ඒක කටපාඩමින් කියවන එකක් විතරයි කරන්නේ. එහි අර්ථය මොකද්ද කියලා හොයන්නේ නැහැ. එහෙනම් බුදුරන් වහන්සේව ධර්මයේ සංගයාව සිහි කරනවා කියන එකේ එතන පැහැදිලි කිරීමක් තියෙනවා. මොකද අපි ප්‍රායෝගිකවම හැමදේම බලන්න තියෙන්නේ. අද ඕන කෙනෙක් අහි බැලුවොත් එහෙම මොකක් හරි එනකොට ඉතිපිසෝ ගාතාව මිසක් සුපටිපන්න කියන්නේ. ඉතින් බුදුරණවහන්සේගෙන ඉතිපිසෝ බුදුගුණ සිහි වෙන්නේ නැත්නම් කියලා. ඉතින් අපට ඔක්කොම බුදුගුණ සිහි වෙනවා නෑ නැත්නම් කියන කතා කරන්න දෙයක් නෑ. බුදු ගුණ කියලා කියන්නේ වචනේ නෙමෙයි. බුදුරණවහන්සේගේ සැබෑ ගුණය. අන්න ඒ ගුණය සිහි වෙන්නට ඕන. භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාම වැඩ වාසය කරේ ඒත් පෙර සිද්ධියක් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. බුත පුබ්බම් බික්කවේ දේවාසුර සංගම. ඔන්න දේව සුර අසුර අතර යුද්ධයක් අටගත්තා. අතකෝ බික්කවේ පජිත්‍ය අසුරින්දෝ වේපචින්ද අසුරයා අසුර අසුරය අමතුව. අසුරය අමතලා කියනවා යම් කිසි විදියකින් අසුරය දින්න සුරය පෙරදෙනොත් මේ සග්ද වේදු අත් දෙකයි කකුල් දෙකයි වෙල්ලයි මේ පංච බන්ධණයෙන් බැඳලා අසුරපුරයට අරන් එන්න කියනවා. සද්දේවිදු අමතනවා දිව්‍ය ලෝකයයි අමතලා කියනවා මේ යුද්ධයේ යම්කිසි විදියකින් අසුරිය පෙරදුනොත් එහෙම වේපචිත්තිව මේ පංච බන්ධණයෙන් බැඳලා අරන් එන්න කියන සුධර්ම සභාවට. තස්මින් කෝපන බික්කවේ සංගාමේ දේවා ජිනංස් ජිනින්සු අන්න මේ යුද්ධයේදී දෙවියෝ දෙන්න අසරය පෙරදුනා. වේපචිත්තිව මේ බන්ධණයෙන් බැඳගෙන පංච බන්ධණයෙන් බැඳගෙන සුධර්ම දිව්‍ය සභාවට අරගෙන එනවා. తත්‍ර සූදාම් වික්කවේ වේපචිත්ති අසුරින්දෝ මේ සුධර්ම දිව්‍ය සභාවට අරගෙන එනකොට මේ වේපචිත්ති අසුරයා පරිභව කරන්න පටන් ගත්තා. ශක් දෙවිඳුන්ට අසභ්‍ය වචන වලින් බනින්න පටන් ගත්තා. ආක්‍රෝෂ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මාතලි මේ සක්දෙවිඳුට මේ වගේ ගාතාවක් කියනවා. මොකද්ද කියන්නේ? පින්වත් බවත් සක්දෙවිඳුනි ඔබ වේපචිත්තිගේ අපුරු වචන ඉදිරියේ අහමින් ඉවසගෙන ඉන්නේ බයකටද බැරිකමකටද අහනවා. එතකොට මේ අහන්නේ මාතලි සක්දෙවිඳුගෙන් බයකටද බැරිකමකටද කියලා අහනවා. නාහං භයං න දුබ්බල්යං කමාමි වේපචිත්තිනෝ කතඤ්ඤි මාදිසෝ විඤ්ඤූ බාලේන පටි පටි පටි සංයුජේති මට මේ වේපචිත්ති ගැන බයකුත් නැහැ ඒ වගේම මම දුබලත් නැහැ මම ඉවසනවා කියනවා මට වේපචිත්ති ගැන බයකුත් නැහැ මම දුර්වලත් නැහැ මං ඉවසනවා කියනවා ඊළඟට කියනවා මේ ඉවසීම මේක නුවණති කෙනෙකුට කතඤ්ඤි මඤ්ඤති විඤ්ඤු මේ නුවණති කෙනෙකුට මේ බාලයෝ එක්ක වාද කර කර යන්නේක ගැළපෙන්නේ නැහැ කියන නුවණති කෙනෙකුට. ඉවසීමයි වටින්නේ කියනවා. නුවණ තියෙන කෙනා. බියෝ බහලෝ පබිජ්ජති නොචේ පටිසෝදකේ තස්මා බුහුසේන දණ්ඩේන දිහිරෝ බාලා නිසේද නිසේදයේති. මෙන්න මේ බාලගෙනා මේ මේ බාලයාට මෙන්න මේ විදිහට මේ මේ මේ අඥාන කෙනාට මෝඩ කෙනාට යම් කිසි කෙනෙකුට මේ වගේ වැරද්දක් වළක්වා ගන්න හිටියේ නැත්තම් අන්නේ අඥානයා ඒ වැරද්දටම යමු වෙනවා. ඒකෙන් ඔහු විනාශයටමපත් වෙනවා. ඒකෙම යා පැටලෙනවා. ඉතින් එවැනි අයව දඬුවම් දීලා හරි ඒ කෙනාව ඒකෙන් වළක්වන්නට ඕනේ. එතදේව අහං මඤ්ඤං බාලස්ස පටි සේදති පරං සංකුප්පති ඤත්වා යෝ සතෝ උපසමතේති ඒ වගේම සක්ෂයා කියනවා යම් කිසි විදියකට මේ සතුරා නැත්තම් ඒ ඒකේන කිපිලා ඉන්නවා නම් පිටින් ඉන්න කෙන කෙනේ තමයි ඒ කියන්නේ සතුරා කිපිලා ඉන්න බව දකිනවනම් කියන්නේ බාලයා කිපිලා තරහෙන් ඉන්න බව දකිනවනම් අන්නේ අවස්ථාවේදී සංසිඳීම තමයි නුවණ තියෙන කෙනාගේ තියෙන ඥානාන්විත වැලකීම. ඒ කියන්නේ ඒ කිපිච්ච අවස්ථාවේදී ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් කිරීම නෙමෙයි නුවණති කෙනාගේ ක්‍රියාව. එයාගේ සංසිඳීමමයි. එතනින්ම අඥානියා වැළකෙනවා කියනවා. ඒ කියන්නේ අඥාන කෙනා වැරද්ද කරන තැනදී ඒකට කිපෙන්නේ නැතුව සංසිඳිච්ච තැනදීම නුවණති කෙනා ඒ විදිහට හිතනකොටම ඒ ක්‍රියාවත් එක්කම නැවත ප්‍රතික්‍රියාවක් එන්නේ නෑ අඥානක. එයාගේ අඥාන භවෙන් ඒ කිපිච්චව සංසිඳෙනවා. එන්න මාතලී කියනවා. එතදීව තිතික්ඛාය වජ්ජහපස්සාමි වාසව යදානං මඤ්ඤති බාලෝ භයා ඊළඟට කියනවා මේ ඔය විදිහට හිටියහම ඔය විදිහට වාසය කරනකොට ඔය විදිහට ඉන්නකොට දෙවිවරුනි දෙවියනි සක් දෙවිඳුනි මම මේ වරදක් ඒ කියන්නේ මේ විදිහට ඔය ඉඳීම ඔය ඉවසීම මම වරදක් දකිනවා මේ සක් දෙවිඳුකට කියන්නේ මාතලේ ඔය ඉවසීම මම වරදක් දකිනවා ඕක මේ කියන්නේ ගොඩක් කෙනාට ඕක මෝඩයා හිතන්නේ මේ ඉවසීම බයෙන් ඉවසනවා කියලා මේකෙදි මේ පැනලා දුවනවා වගේ වැඩක් කියලා අඥාන කෙනාට ඔක හිතෙන්නේ. ඒ නිසා ඔය ඉවසීම තුළ මේ මම ඔකේ වැරද්දක් දකිනවා. ඔය ඉවසන කෙනාව එය යට කරගෙනම යනවා කියනවා අඥාන කෙනා. මේ මාතලී කියන්නේ සද්දයකට. සද්දේනු කියනවා. කාමං මඤ්ඤතු මා වා මං වා භයං මඤ්ඤං තිතික්ඛති සද්ධාත්ථ පරමාත්තා කන්තියාභියෝන විජ්ජති සද්දේනු කියනවා මේ ඉවසීම මේ මෙයා මේ ඉවසන්නේ මට බයෙන් කියලා යම් කිසි කෙනෙක් හිතුවත් ඒ කියන්නේ යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ ඉවසීම මේ ඉවසන්නේ මට බයෙන් කියලා හිතුවත් ඒ විදිහට දකින්න ඒ විදිහට වැරද්දක් කියලා දැක්කත් ඒක මට ප්‍රශ්නයක් නෑ. ඒක මෝඩ කෙනාගේ දැක්ම. යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ මට බයනේ මේ ඉවසන්නේ කියලා නැතුව හරි කියලා එහෙම හිතුවා කියලා ඒක මට වැඩක් නෑ. ඒක මෝඩ කෙනා දකින්නේ හිතන්නේ ඒ විදිහට. යම්කිසි කෙනෙක් යහපත කැමති නම්, ගුණ ධර්මයන්ට කැමති නම්, ඇතුළත තමන්ගේ යහපතට කැමති නම්, අන්නේ කෙනා ඉවසීමට වඩා වෙන උතුම් වූ අර්ථයක් දකින්නේ කියලා. තමන්ට තමන්ට යහපතක් කැමති නම්, තමන්ගේ ගුණධර්ම ඇති කරගන්න කැමති නම්, ඒ කෙනා ඒ ඉවසීමට වඩා උතුම් දෙයක් දකින්නේ නැහැ කියලා. අනිත් ඒවා දැක් හිතුවට මට ප්‍රශ්නයක් නැහැ කියලා. යෝහවේ බාලවා සන්තෝ දුබ්බලස්ස තික්කති තමාව පරමාකාන්තී නිච්ඡං කමති දුබ්බලෝ ඊළඟට පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් අතිශයින් බලවත්ව තියෙද්දි බලවාසන්තු බලවත් බව උපරිම තියෙද්දි දුර්වල කෙනෙකුගේ නිନ୍ଦා අපහාස ආදී ඉවසනවා නම් කියන උපරිම බලවත් බව තියෙද්දි දුර්වල කෙනෙකුගේ නිନ୍ଦා අපහාස ඉවසනවා නම් ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා කොහොමත් ඉවසන එක තමයි කරන්නේ. ඒක කතා කරන්න දෙයක් නැහැ. එයාගේ ඉවසීම් ප්‍රබලත්වයක් නැහැ. එයා බලවත් නැහැ. කොහොමත් ඉවසනවා. ඒ ඉවසීම නෙමෙයි දුබ ප්‍රබලව තියෙද්දි කියන්නේ Tamanට හැකියාව හොඳට තියෙද්දි බලවත්ව තියෙද්දි ඉවසනවා නම් ඒ ඉවසීම ප්‍රබලයි. අබලන්තං බලං ආහු යස්ස බලා බලං බලස්ස ධම්ම ගුත්තස්ස පයවිත්තාන විජ්ජති. අඥානය අඥානය අඥාන බලය යමෙකුගේ බලයක් වෙනවා. ඒ කියන්නේ අඥානකමත් මෝඩකමත් යමෙකුගේ බලයක් වෙනවා. ඒතර බලයක් නොවේ. ඒ කියන්නේ ඔහුට බලයක් නැහැ. නමුත් මේ මෝඩකම එයා බලය කරන්නේ. ඒ බලයක් නැතුවම ඔහු හිතනවා මේක බලයක් කියලා යාවි. ඒ මෝඩ කෙනාගේ. ඒ කියන්නේ කිපෙන කෙනාගේ. නමුත් මේ ධර්මයෙන් සංගත වෙච්ච නැත්නම් ධර්මයේ ඉවසී ධර්මයේ තුලින් ඉවසීමට යොමු වෙච්ච කෙනා ධර්මයෙන් සංගත වෙච්ච කෙනා ධර්මයට යොමු වෙච්ච කෙනාගේ මෙන්න මේ බලයක් බවට පත් වෙනවා මේ ඉවසීම. ඔහු මේ ධර්මයේ ඉක්මවා යන්න යන්නේ නැහැ. මේ ධර්මය ඉක්මවා යන්න යන්නේ නැහැ කියනවා. ඒ ධර්මයේ බලයක් බවට පත් වෙච්ච කෙනා. අනිත් කෙනාට තියෙන අඥානකමයි බලයක් කියලා තියෙන්නේ. ඊළඟට පැහැදිලි කරනවා තස්ස තේන පාපියෝ යෝ කුද්දං පටිකුජ්ජති කුද්දං අපටිකුජ්ජන්තෝ සංඝා සංගාමා ජේති දුජ්ජන ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අන් කෙනෙක් කිපුණ බව දැනගෙන දම් කෙනෙක් කිපෙනකොට ඒ කෙනාට පෙරලා කිපුණොත් ඒකෙන් පාඩුව සිදුවන්නේ තමාටමයි කේන්ති ගිය කෙනා හඳුනාගෙන පෙරලා කිපෙන්නේ නැත්නම් අන්නයා දුෂ්කර වූ දෙයක් යුද්ධයක් ජයගත්තා වෙනවා. ඒ වගේම අනුන් කිපෙන බව දැනගෙන තමන් සිහිනුවණින් සංසිඳනවා නම් තමන්ටත් අනුන්ටත් දෙපැත්තරම යහපත කරනවා. තමන්ට අනුන්ට දෙපැත්තරම යහපත කරගන්න දෙපැත්තරම සිත සලසන කෙනා මෙන්න මේ කෙනා ධර්මයේ දක් කෙනා ගැන ධර්මයේ අදක්ෂ ජනයා හිතන්නේ ඔහු මෝඩ එකට තමයි. ඒ විදිහට හිතන්නේ කවුද? ධර්මයේ අදක්ෂ මෝඩ ජනයා. දෙපැත්තරම සිත සලසන අය ගැන හිතනකොට අදක්ෂ කෙනාට හිතෙන්නේ ඒක. නමුත් ඒක අදාළ ඉතින් මෙන්න මේ විදිහට සෝහිනාම භික්කවේ සක්කෝ දේවානමින්දෝ සකං පුඤ්ඤඵලම් බුදුරණවහන්සේ භික්ෂූන්ට කියනවා මහණෙනි මේ සක්දෙවිදු කියලා කියන්නේ මහා පුණ්‍ය ඵලයකින් ඇතිවෙච්ච දෙයක් තවදිසාවේ රජු 이르දියෙන් මහා 이르දියක් තියෙනවා. ඉතින් ඒ කෙනා මේ ඉවසීමමයි වර්ණනා කරන්නේ කරොන්තෝ කාන්ති කාන්ති සෝරා චස්ස වන්නවා ඉවසීම සුවච බවත් වර්ණනා කරනවා. ඉදකෝ ඉදකෝත ඉදකෝතම් වික්කවේ සෝබති අපි ওই කාරණේ බබලනවානේ. ඇයි අපි තුල තියෙන කාරණා දැන් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේ මෙහිලා ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ශාසනයේ තියෙන ওই කරුණුත් එක්ක සද්දෙවිඳු ඒක වර්ණනා කරද්දි බබලනවා කියනවා මහණෙනි මේ අපිව බබලනවා. යම්තු මේවං ස්වාක්ඛාතේ ධම්ම විනේ. ඒ නිසා මහණෙනි මේ ස්වාක්ඛාත ධර්ම විනේ ඔබ මේ ඉවසීමත් විකර බවත් පුරුදු කරලා හැසිරෙන්න කියලා කියනවා. ඊළඟට සුභාසිතජ සුභාසිත ජය සූත්‍රය. සුභාසිත ජය සූත්‍රය එකත් ඒ විදිහම එකක් තියෙන්නේ. බුදුරණවහන්සේ ජේතනාරාම වැඩ වාසය කරා භික්ෂුන් නමතුලා කියන මෙහෙම පෙර සිද්ධියක් කියන්නම්. ඒ තමයි ව්‍යපචිත්‍ය අසුරයා සග්දේවිඳුත් අතර මෙන්න මේ විදිහට සුභාසිත කවුද කාගේද හොඳ භාසිතය කියලා මේ වාදයක් නැත්නම් අර ගාථා වලින් වාදයක් තියන්න පටන් ගත්තා විනිසිරුවොත් ඉද්දි කියන විනිශ්චය කරන අයත් ඉන්නවා දෙපැත්තෙම එහෙම ඉන්නේ නැද්දි සග්දේවිඳුත් වේපතිතිත් අතර මේ ගාථාවක් කියන්න පටන් ගත්තා අදකෝ භික්කවේ දේවා චසුරෝච්ච පරිසය අසුරයා කියනවා දෙවියන්ට ඔබ ගාතාවක් කියන්න කියනවා. ඊළඟට වේපචි අසුර දෙවියා කියනවා නෑ ඔබනේ ඉස්සල්ලා මේ මේ පැත්තට මෙතෙන් ආවේ. ඒ නිසා ඔබ ඉස්සල්ලා කියන්න. ඒ අවස්ථාවේදී අසුරයා වේපචිත්‍ය අසුරයා මේ ගාතාව කියනවා. ඒ තමයි අර කියපු ගාථා ටිකමයි තියෙන්නේ බිහියෝ බාලෝ පබිජ්ජති නෝචස්ස පටිසෝදකං තස්මා බුහුසේන දණ්ඩේන දිහිරා බාලෝ නිසේදති ඒ තමයි අසුරයා කියනවා යම් කිසි කෙනෙක් මේ කියන්නේ වැරද්දක් කරන්න යනකොට අඥානියා එයාට එයා වළක්වන්න යම් කිසි කෙනෙක් යමු නැත්නම් අන්න ඒ කෙනා ඒ වැරදට යොමු වෙනවා. ඉතින් එහෙම යොමු වෙච්ච බාලයා දඩුවම් දීලා හරි ඒ කෙනාවකින් වළක්වන්න ඕනේ කියලා අසුරයා කියනවා. ඒ අවස්ථාවේදී දෙවියට කියනවා සක්දෙවිතුට ඔබ දැන් කියන්න කියලා. සක්දෙවිදු ඒ අවස්ථාවේ ගාතාවක් කියනවා. සක්දෙවිදු කියනවා ඒත දේව අහං මඤ්ඤං මඤ්ඤේ බාලස්ස පටිසේදනං පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති. දැන් බලන්න මේක ඇත්තට දැන් අද අපි තියෙන හිතවන කවි කියනවා වගේ ඒ වගේ මේ සාමාන්‍ය සිද්ධියක්. දෙවියෝයි සක් දෙවිදුයි යපචිත්‍ය අතර සිදුවෙච්ච සිද්ධියක් විනිශ්චයකුත් සහිතව. අනුන් කේන්ති ගිය බව දැනගෙන යම් කිසි බාලයාන්ත බාලකෙනා කේන්ති ගිය බව දැනගෙන සිහිනුවණින් යුක්තව සංසිඳිලා නම් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට මේ බාලයාව පාලනය කරන්න පුළුවන්. අනුන් කේන්ති කිය බව දැනගෙන අඥානියා කේන්ති කිය බව දැනගෙන සිහියෙන් යුක්තව වාසය කරන කෙනාට අඥානියා පාලනය කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී දැන් පළවෙනි ගාතාව කියද්දි දෙවියරුත් කියන්නේ අසුරය අනුමෝදන් වුණා දෙවියෝ නිස්සද්ද වුණා. දැන් මේ ගාතාව කියනකොට සද්දෙවිදු දෙවියෝ අනුමෝදන් වුණා අසුරයෝ නිස්සද්දව අහගෙන නිහඬ වුණා. ඒක හතුරින් අහගත්තේ නෑ. දැන් මේ වාදයක් නියන්නේ. ඒ අවස්ථාවේදී සද්දේදු කියනවා හපව එපචිත්තිර ගාතාවක් කියන්න කියලා. එපචිත්තිය හපව කියනවා ගාතාව. ඇති දේව තිතික්ඛාය අර මාතලී කිව්ව එක කියන්නේ. මාතලී කිව්ව ගාතාව කියනවා. දැන් එපචිත්ති කියනවා සද්දේදුන ඔය ඉවසීම කියන්නේ එක්තරා වරදක් මම දකිනවා. ඒ තමයි ඉවසන කොට මේ ඒක මෝඩයාට හිතෙන්නේ ඒක බයෙන් ඉවසනවා කියලා. පැනලා දුවන්න හදනවා කියලා. හරියට මේ ගව රංචුවක් දුවගෙන යනවා වගේ මේ අඥාන කෙනා ඉවසන කෙනාව යට කරගෙනවා යන්නේ කියනවා. ඒ අවස්ථාවේදීත් අසුරයෝ සතු අනුමෝදන් වෙනවා සුරයෝ නිස්සද්ද වෙනවා. ඒ අවස්ථාවේදී අහපව දෙවියට දෙවියට කියනවා සක්දෙවිඳුට ගාතාව කියන්න කියලා. සක්දෙවිඳු ඒ අවස්ථාවේදී අර ගාථා ටික ඒ විදිහටම පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මෙයා ඉවසන්නේ මට බයෙන් කියලා හිතුවත් නැතත් මට කමන්නේ තමන් තුල ගුණ ධර්ම වැඩෙනවා නම් ඒක තමයි ඒකත් එක්ක ඉවසීමයි වඩාත්ම උතුම් වන්නේ. යම් කෙනෙක් අතිශයෙන් බලවත්ව ඉඳගෙන දුර්වල කෙනා නිඳා අපහාස කරද්දී ඉවසනවා නම් ඒක තමයි ලොකුම ඉවසීම. හැබැයි නැති බැරි කෙනාගේ ඉවසීම කොහොමද දිගට තියෙන එක. ඊළඟට සද්දේවිද කියනවා මේ අඥාන කෙනාගේ බලයක් තියෙනවා අඥාන බලය. ඒ බලයට බල ඒකට බලය කියලා කිව්වට එතන ඇත්තටම බලයක් නැහැ. ධර්මයේ තුල සරකී සුරකී ඉන්න කෙනාගේ ඉවසීම තමයි ඉවසීම අභිභවා කියන දෙයක් නැහැ. කියන්නේ ධර්මයේ තුලව ඉන්න කෙනාට මේ ඉවසීම කියන්නේ කික්මවා යනවා කියලා දෙයක් වෙන්නේ නැහැ කියනවා. එයා කොහොමත් ඒක ඉවසීමක්මයි තියෙන්නේ. යම් කෙනෙක් කිපෙනකොට පෙරණායාට කිපෙනොත් පාඩුව සිදු වෙන්නේ Tamanටමයි. කේන්ති ගියගෙනාවගේ කේන්ති ගිය බව හඳුනාගෙන පෙරලා කිපෙන්නේ නැතුව ඉන්නවනම් ඒක දුෂ්කර යුද්ධයක් ජයගත්තා වගේ වෙනවා. අනුන් කිපුණ බව දැනගෙන තමන් සිහිනුවණින් සංසිඳනවා නම් දෙපැත්තරම යහපත වෙනවා. මෙන්න මේ විදිහෙන් තමාටත් අනුන්ටත් දෙපැත්තරම යහපත සිතන සිදුවෙනකොට මෝඩයාට හිතෙන්නේ ඒක අදක්ෂයාට හිතෙන එක මෝඩකමක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ගාථා ටික කිව්වට පස්සේ දෙවරු සතුට වෙනවා අසුරයෝ නිස්සද්ද වෙනවා. අතකෝ භික්කවේ දේවාන මින්දු අසුරංච ඒ අවස්ථාවේදී මේ දිව්‍ය ලෝකේ අසුරයොත් අසුර දෙවියන්ගේ අසුරයන්ගේ විනිශ්චයකාරය මෙහෙම කියනවා දෙපැත්තෙම. මේ වේපචිත්‍ය අසුරයා කියපු ගාථා වලින් දඬුවම් කිරීම ගැනමයි කියවෙන්නේ ආයුධ ගැනීම ගැනමයි කියවෙන්නේ මේ ඉතින් ඒකෙන් කෝලහල ගැනමයි කියවෙන්නේ. නමුත් මේ දෙවියා කියපු ගාථා වලින් කියවෙන්නේ ආයුධ අයින් කිරීම, කෝලහල නැති කිරීම, දරුවන් නොකිරීම, ඉවසීම ගැනමයි කියවෙන්නේ. ඒ නිසා අන්න දෙවියා සක්දේවන් තමයි මේකෙන් ජය ලබන්නේ කියලා විනිශ්චය කරපු අය විනිශ්චය දෙනවා. ඉතිකෝ භගවා වික්කවේ සක්කස දේවාන මින්දෝ සුභාසිතේන ජයං අහෝසීති. මහණෙනි ඔන්න ඔය විදිහට සක්දේවිදු සුභාසිතෙන් ජයගත්තා කියලා භික්ෂූන්ට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට කුලාවක සූත්‍රය. කැදැල්ලක් එක්ක දේශනා වදා කැදැල්ලක් මුල් කරගෙන දේශනා කරේ. බෝධපොබ්බම් භික්කවේ දේවාසුර සංගාමෝ සමෝපබ්බෝල්ලෝ අහෝසි මහානේ මම පෙරෙච්ච දෙයක් මේ කියන්නේ. තස්මින් කෝපන භික්කවේ සංගාමේ අසුරා ජිනින්සු දේවා පරාජින්සු. මේ සුරාසුර යුද්ධදී දෙවියෝ පෙරදුන අසුරයෝ දින්නා. අසුරයෝ දිනලා ඉද්දී දෙවියෝ පරාද වෙලා ඉද්දී පරාජිතෝච කෝ භික්කවේ දේවා පරාජිත දෙවියා පලා යනවා. පලා යනකොට උත්තරා මුඛා අபிසංගේ තේන අසුර අසුරය පිටිපස්සෙන් හඹාගෙන එනවා. දෙවියෝ පලාගෙන දුවනවා යනවා. එහෙම යනකොට මාතලි හතාචාර්යට සක්දේවිඳු අමතලා කියනවා කුලාවකෝ මාතලි මාතලි මෙන්න මේ ගුරුල්ලන්ගේ කැදලි තියෙනවා මේ වනාන්තරේ. ඉතින් අපි මෙහෙම යනකොට මේ කුරුල්ලන්ගේ කැදලි විනාශ වෙලා ඒ පැටව විනාශ වෙන්න පුළුවන්. ඊට හොඳයි අපි අසුරයන්ගේ පහරින් මැරලා යන එක කුරුළු පැටව විනාශ වෙනවට වඩා අහපව හරවන්න කියනවා. බලන්න එතකොට මේ ධර්මිෂ්ඨ භවයේ තියෙන සත්‍ය. එතකොට මාතලී මොකද කරන්නේ ආපස්සට හරවනවා. මේකේ පැහැදිලි කරනවා ඒ කරත්තේ රෝද 1000කින් තියෙනවා කියනවා. මාත්‍රි හතාචාර්යා මේ එහෙමයි කියලා මේ රෝද 1000ක් ඇති මේ අජානීය අසුන් නියදු මේ රතේ ආපසු කරකවනවා. හරවනවා. ඒ කියන්නේ දැන් අසුරය පන්නන්ගෙන පැත්තට යන්න හදන්නේ. ඒ අවස්ථාවේදී අසුරයවන්ට මෙහෙම හිතෙනවා. ඔන්න දැන් අහපව් මේ සක් දෙවිඳු පිරිස සංවිධානය කරගෙන අපිව පඹාගෙන එන්නයි එන්නේ. කියලා අසුරයෝ ආපස්සට දුවන අසුර භවනට. ඒතර යුද්ධයක් නොකරම ජයගත්තා. ඉතිකෝ වික්කවේ සක්කස්ස දේවාන මින්දස්ස ධම්මේ නේව ජයං අහෝසි. ඔන්න ඔය විදියට සක් දෙවිඳු ධර්මයෙන් ජයගත්තා. එතකොට බලන්න ඒ ඒ කාරණාව ධර්මයට යොමු වෙච්ච නිසාම ධර්මයෙන් ජයගත්තේ හැටි. ඒ නිසා මේ ලෝකේ සත්‍යවාදී අය කොහොමත් සත්‍යයට යොමු වෙනවා. අසත්‍යවාදී අසත්‍යයට යොමු වෙනවා. සත්‍ය කවදා හරි ජය ගන්නවා. මොකද මේ ලෝකේ පවතින සත්‍යයත් එක්ක. ඊළඟ සූත්‍රය ඊළඟ සූත්‍රය න දුබ්බිය සූත්‍රය ද්‍රෝහි නොවීම පිළිබඳව දේශනා කරපු එක. ඒකත් බුදුරණවහන්සේ අමතලා කියනවා භූතපුබ්බම්බික්කවේ සක්කස දේවානමින්දෝ මහණෙනි මන් නුඹලාට මේ පෙර වූ කාරණාවක් කියන්නේ. සක්දේවිඳු මෙන්න මේ වගේ දෙයක් ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. හුදකලාවේ විවේකීව සිටි සක්දේවිඳුට මෙන්න මේ වගේ අදහසක් ඇති වුණා. මට කවුරු හරි හතුරුකමක් කළොත් මං ඔහුට ද්‍රෝහි නොවේ ඉන්නවා කියලා හිතවිල්ලක් අටගත්තා. ඉතින් මෙන්න මේ සිතවිල්ල වේපචිත්ත අසුරේන්ද්‍රයා දැක්කා. වේපචිත්ත අසුරේන්ද්‍රයා දැකලා මේ සද්දේවිදු දැන්ට හතුරුකම් කරන්න යන්න හදනවා. යන්න හදනකොටම සද්දේවිදු වේපචිත්ති දැකලා කියනවා, "එයි වේපචිත්ති කොහොම ඉන්න?" කියලා ඔබ අපට අහු වුණා කියලා වේපචිත්තිට දොස් කියනවා. ඒ අවස්ථාවේදී වේපචිත්ති කියනවා, "ආ ඇත්තද නිදුකාණේ දැන් ඔබ හිතපු දේ නෙමෙයිනේ දැන් ඔය කරන්නේ. ඒක ඔබ අතහැරියද කියලා අහනවා." ඒ අවස්ථාවේදී සද්දේ විදු වේපචිත්තිට කියනවා වේපචිත්ති ඔබ සත්‍ය වශයෙන්ම දියුරනවා නම් මට දෝෂි වෙන්නේ නැහැ කියලා එතකොට මට ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් කියනවා. ඒ අවස්ථාවේදී සද්දේ විදුට මේ අසුරයා කියනවා බලන්න මේ සද්දේ විදුගේ තියෙන සත්‍යවාදී කෙනාගේ තියෙන ගුණේ බොරු බොරු කියන කෙනෙකුට යම් පාපයක් වෙනවා. ආර්ය උපවාද කරන කෙනෙකුටත් යම් පාපයක් වෙනවා. මිත්‍රයේ මිත්‍ර ද්‍රෝහියෙකුටත් යම් පාපයක් වෙනවා. අකුතඥ කෙනෙකුටත් පාපයක් වෙනවා. සක්දේවිදුනි යම් කෙනෙක් ඔබට ද්‍රෝහි වුණොත් ඒ විදිහම පවක් ඔහු කරත් එනවා. ඒ නිසා මට මේ දේ කරන්න බෑ. ඒ කියන්නේ මං පොරොන්දු වෙන මේ දේ ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා. මේක කඩන්නේ නැහැ කියලා සක්දේවිදුට කියනවා. ඊළඟට වේරෝචන අසුරින්ද සූත්‍රය භාග්‍යතුන් වහන්සේ දිවා විහෙරණිය ගත කරනකොට මේ සක්දෙවිඳු වේරය කියන අසුරින්දයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහට ගාතාවකින් වේරෝචන අසුරින්ද පැහැදිලි කියනවා ගාතාවක් කියනවා. ඒ අවස්ථාවේදී ගාතාව පැහැදිලි කරනවා වාය වාය මේතේව පුරිසෝ යාව අත්තස්ස නිප්පදා නිප්පන්න සෝබිනෝ අත්තෝ වේරෝචන වේරෝචන වවයේ ඉදන්ති යම් කිසි කෙනෙකුට මේ යහපත් නැත්නම් වටිනා ඵල ඵල සහිත යම් කිසි දෙයක් තියෙනවා නම් පුරුෂයා උත්සාහ කරන්න ඕනේ අන්න ඒ දේ ගන්න. ඵල සහිත යම් කිසි වටිනා දෙයක් තියෙනවා ඒක ගන්න උත්සාහ කරන්න ඕනේ. අන්නේ දේ ගන්න උත්සාහ කරන කෙනාට ඒ ඉෂ්ටවන යහපත් දේ නිසාමයි ඒ කෙනා බබලන්නේ. මෙන්න මේක මේ වේරෝචනගේ කියමනක් කියලා වේරෝචන දෙවියා කියනවා. සක්දෙවිඳුගේ අවස්ථාවේදී කියනවා ඉෂ්ට වූ මනාප වූ යහපත් ප්‍රතිඵල තියෙන වටිනා දෙයක් ඇති කරගන්න පුරුෂයෙක් වීරිය කරන්න ඕනේ. ඒ ඉෂ්ට වූ වටිනා දේ නිසාම ඒ කෙනා බබලන්නේ. ඊට වඩා ඉවසීම උතුම් දෙයක්. ඉවසීම ඊට වඩා උතුම් කියලා සක්දෙවිඳු කියනවා. වේරෝචන කියනවා හැමතිස්සෙම ඒ තන සුදුසු පරිදි නුවණත් එක්ක සබ්බේතේ අත් ඥානං ඥානත තත්ත සත්‍ය යතාරහම්. ඒ අදාළ තැනට වූ නුවණත් එක්ක යහපත් දේ කරගන්නවා නම් සියලු සත්වයන් එකට ජීවත් වෙනවා නම් සතුටින් යුක්තව මම ඒක උතුම් කියලායි කියන්නේ. ඒ විදිහට සතුටින් ජීවත් වෙන උතුම් දේ ලබන කෙනා බබලනවා. මේක වේරෝචනගේ වචනේ කියනවා. සද්දේවිදු කියනවා. හැම අවස්ථාවේදීම හැම සත්වයකම මේ සුදුසු පරිදි කටයුතු කරනවා නම් ඒක ඇති කරගන්න ඕන. ඒක ශේෂ්ඨයි. ඒ සත්වයන් එක්ක ජීවත් වෙන එක සතුටක් යහපතක්මයි. තමන් කැමති වෙන දේ ඉෂ්ට වෙනකොට ඒ යහපත් දේ කරා යමු වෙනකොට ඔහු බබලනවා. නමුත් ඉවසීමට වඩා උතුම් දෙයක් නැහැ කියලා සක්දෙවිඳු ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඊළඟ දේශනාව තමයි අරඤ්ඤායතන ඉසි සූත්‍රය. ඒකයි බුදුරණවහන්සේ පෙර සිදුවිය සිදුවීමක් කියලා පැහැදිලි කරනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මෙන්න මේකත් ඉස්සර සිදුවෙච්ච එකක්. යහපත් ගුණධර්ම තියෙන කල්යාණ සීලවන්තෝ කල්යාණ ධම්මෝ අරඤ්‍ය අරඤ්‍ය ආයතනේ, ඒ කියන්නේ සිල්වන්තෝ කල්යාණ ගුණධර්ම ඇති දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන නෙමෙයි කියන්නේ ඍෂිවරු ගැන. ඉතින් බලන්න ඒ ගැන ඒ අය උතුම් අය ඉන්නවා. ඒ උතුම් අය නිවන් මඟ හම්බෙලා නැහැ. නමුත් ඒ කට්ටියගේ උතුම් ගුණය බුදුරජාණන් වහන්සේ මේ විදිහට වර්ණනා කරනවා. මෙහෙම වාසය කරා. එහෙම වාසය කරන තැනට ඒ කුටියට වනාන්තරයේ තියෙන වේපචිත්‍ය අසුරේන්ද්‍රයයි සද්දේදුයි ළඟට යනවා. ළඟට යනකොට මේ සිල්වත් ගුණවත් මේ ඍෂිවරයා ළඟට මේ අසුරේන්ද්‍රයා වේපචිත්‍ය අසුරේන්ද්‍රයා යන්නේ සෙරප්පු දාගෙන කඩුව අතේ තියාගෙන කුඩේ අරගෙන යන්නේ. ගිහිල්ලා ඒ කෙනා ඒ අය මේ යහපත් ගුණ ඇති සිල්වත් මේ රිසීවරයා ළඟට අගෞරව කටයුතු කරනවා. සද්දෙවිඳු යන්නේ සෙරප්පු ගලවලා කුඩේ පැත්තකින් තියලා කඩුව පැත්තකින් තියලා තමයි සද්දෙවිඳු යන්නේ. සද්දෙවිඳු ගිහිල්ලා හිටගෙන ඉන්නවා ඒ රිසීවරයා ගේට් දොරටුව ළඟ හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට මේ සිල්වත් ගුණවත් රිසීවරයා කියනවා මෙන්න මේ විදිහට ගාතාවක් ඒ තමයි මේ net 1000ක් තියෙන කියන්නේ net 1000 කියන්නේ කියන්නේ ඒ වගේ හැකියාවක් ඇති මේ net 1000ක් තියෙන ශක්‍රය ඔබ ඔතනින් අයින් වෙන්න බොහෝ කාලයක් තපස් රැක්කමේ මගේ ගඳ ඒ කියන්නේ ශරීරයේ එච්චරට ගඳයි. එතකොට බලන්න සීල් ගුණවත්. නමුත් නාල නැති තපස් රකින්න කෙනෙක්. මෙන්න මේ ගඳ ඔබ මේ හුලඟත් එක්ක එන්නේ. ඉතින් ඒ ඒ ඊශ්වරයන්ගේ මේ දුර්ගන්ධ, ශරීර දුර්ගන්ධ හරි අපවිත්‍රයි. ඒ නිසා අයින් වෙන්න කියනවා. සක්දෙවිඳු කියනවා ස්වාමීනි බොහෝ කලක් මේ උත සමාදන් වෙලා මේ විදියට සිල් රකින්න මේ විදියට ගුණයෙන් ඉන්න ඔය ඍෂිවරයාගේ සිරුර සිරුරෙන් හමාගෙන යන දුඟද ඒ හුළඟ මාව මාතුලට හමාවා මට ඒක පැමිණේවා ඒ ඒ සුවඳ මගේ මට මල් මාලයක් හැටියට ඇවිල්ලා වැටේවා මං අන්නේ වගේ එක හිසේ පළඳ ගන්නවා ස්වාමීනි දෙවිවරුන් ওই කාරණාව පිළිකුලක් ඇති කරගන්නේ නෑ දෙවිවරු ওই ගුණයට කියලා ඒ සද්දවිදු ඒ ඉසිවරයට කියනවා ඊළඟ සූත්‍රය එකත් ඉස්සයෝ සමුද්දක සූත්‍රය කලින් ඉසිවරය වනාන්තරයක් ඇසුරු කරගෙන හිටියේ අරඤ්‍ය අරඤ්ඤායතන ඉරිසි මේ ඉසයෝ සමුද්දක මේ ඍෂිවරයා සමුද්‍රයේ මුහුද ඇසුරු කරගත්ත කුටියකයි වාසය කරේ තේනකෝපන සමයේන භික්කවේ දේවා දේවාසුර සංගාම සමුපබ්බෝල හෝසි අතකෝ භික්කවේ තේනං ඉසින් සීලවන්තං කල්යන තමං එතද හෝසි දැන් ඒ අවස්ථාවේදී මේ දෙවිවරු අතර දෙවියයි අසුරයයි අතර යුද්ධයක් හටගන්නයි යන්නේ යුද්ධය හටගන්න යනකොට මේ මේ සම්මුහුද ළඟ හිටපු මේ කුටියේ වාසය කරපු ඍෂිවරයාට හිතුණා දෙවියෝ නම් ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි. බැරි වෙලාවත් අසුරයෝ මේකෙන් දින්නොත් එහෙම අපට ප්‍රශ්නයක් එනවා. ඒ නිසා අපි අසුරයන් ළඟට ගිහිල්ලා අබේදාන ඉල්ලන්න ඕනේ කියලා හිතලා බලවත් පුරුෂයෙක් දිගහරින අතක් දිගහරින්නා වගේ මේ 이르දියෙන් යුක්තව අසුරයා ළඟ ගිහිල්ලා මේ ඍෂිවරයා යොමු වෙනවා. ඒත් බලන්න මේ ඍෂිවරු 이르දි බලලාභී ඍෂිවරු. ගුණධර්ම පුරන ඍෂිවරු. අසුරයාට මෙන්න මේ විදිහට කියනවා. අසුරයාට ඇවිදලා කියනවා. අසුරය ඔබන් ඔබෙන් මේ අබේදාන ඉල්ලගෙන යාවේ. අබේදා බය දෙන්නේ නැතුව අබේදානිය දෙන්න ඔබට අබේදානි දීමට කැමැත්ත පහළ වේවා කියලා අසුරයාට ඉසිවරයා කියනවා. ඒ වගේ ඒ අවස්ථාවේදී මේ සමබර කියන ඍෂිවරයා මේ විදිහට මේ මේ අසුරයා කියනවා අපට සතුරු වූ ශක්‍රයත් එක්කයි නුඹ හිතවත්. ඒ නිසා ඔය හිතවත් පාන ඔය ඍෂිවරුන්ට අපි අබේ දානයක් දෙන්නේ අබේ ඉල්ලුවත් මම ඔබට බයමයි දෙන්නේ කියලා. ඒ සමබර කියන ඒ වේපති අසුරයා සාප කර. අසුරයා ඒ විදිහට ඍෂිවරයාට කියනවා. ඒ අවස්ථාවේදී ඍෂිවරයා මෙන්න මේ විදිහට සාප කරනවා. අබේදානි ඉල්ලද්දි අපට අබේ අපට ඔබ අපට බයම නම් දෙන්නේ. ඔබ ඒ අපේ කීම් පිළිගන්න ඔබේ කීම අපි පිළිගන්නවා. ඔබේ බියද නැති නොවේවා. ඔබේ බියක් නැති නොවේවා කියනවා. ඔබ අපට බය නම් දෙන්නේ. ඔබෙත් බිය නැති නොවේවා. අන්න එතන පැහැදිලි කරනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරකි පාපක යමද්ද අපොරන්නේ අස්වැන්න ලැබෙන්නේ අන්නේ දේට අනුවයි එතකොට යම් කිසි දෙයක් යමෙක් පව් කරොත් ඔහුට පව් විපාක ලැබෙනවා යම් කිසි කරොත් පින් කරොත් ඔහුට සැප විපාක ලැබෙනවා ඔබත් යම් කිසි බීජයක් අපරුවා නම් ඒකේ ඵලිය ඔබම ලබා ගන්න ඕනේ මෙන්න මේ විදිහට මහණෙනි අර සිල්වන්ත වූ කල්යාණ ධර්ම ඇත්තා වූ ඒ ඍෂිවරයා අසුරේන්ද්‍රයාට සාප කරා ඊට පස්සේ අර ඍෂිවරයා අසුරේන්ද්‍රයා ළඟින් ආවා. ආවට පස්සේ මේ අසුරේන්ද්‍රයාට හැම වෙලෙම බය ඇති ගැනීම හට ගන්නවා. හරියට නිදා ගන්න හම්බෙන්නේ නෑ. අර සාපය ගැන හිත හිතා ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ සූත්‍රයේ කාරණාව අවසන් වෙනවා. ඒක තමයි සුචිර වග්ගය. ඉතින් එතනින් අද මේ සූත්‍ර විග්‍රහය අවසන් වෙනවා සංයුත්ත නිකායේ තව සූත්‍ර මම හිතන්නේ වර්ග දෙකයි තියෙන්නේ සුළු ප්‍රමාණයක්. ඊට පස්සේ සංයුත්ත නිකාය පළමු පොත අවසන් වෙනවා. ඉතින් අද අපි සංයුත්ත නිකාය පළමු පොත් වහන්සේ තුල අන්තර්ගත මේ යක්ක සංයුත්තේ සක්ක සංයුත්තේ අපි පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් මේ තුලින් බුදුරන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වුණා නම් ධර්මයේ ඉගෙන ගන්න ඕන කියලා අපිට අවංකවම ඇති වුණා නම් ඒකත් එක්ක අපේ ජීවිතයේ සත්‍ය කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ සත්‍ය වූ බුද්ධ වචනේ මේ විදිහට කතා කිරීම තුළින් ඒ බුද්ධ වචනයට ගරු කිරීම තුළින් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මියගේ ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා විශේෂයෙන් අපවත් යොදාලා අති පූජනීය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ලෝක සාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරයාණන් වහන්සේලාට දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදෙන සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අපට නිරන්තරයෙන් උපකාර කරන බස්නාහිරහා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයාටත් ඒ වගේම හිටපු නාවික හමුදාපතිතුමා ඇතුළු ඒ නාවික හමුදාවේ සේනාධිර මහත්මයා ඇතුළු සෑම දෙනාටමත් දේශ විදේශ උදව් පදව් කරන සියලු දෙනාටමත් ධර්ම ප්‍රචාරක කටයුතු කරන සියලු දෙනාටත් ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පිං හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි